හොඳයි ලොකු හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය වෙන්නේ අපි අදත් පොදු කමඨාන් සුද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ මම ඉල්ලා සිටිනවා අරවින්දගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියන්නේ අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ යුතුයකම් හා වගකීම් මනවින් ඉටු කිරීම කාමච්ඡන්දයද පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි සමහර විටක යුතුයකම් ඉෂ්ට කිරීමේ මුවාවෙන් කාමච්ඡන්දේ වංචා කරනවා. ඒක නිසා Taman හේතු කරුණු හොයා ගන්නවා. මේ මම මේ හම්බ කරන්නේ මේ සැප හොයන්නේ මේ මේ සුඛෝභෝගී දේවල් හොයන්නේ මේ දරුවන්ට දෙන්නයි නෑදෑයින්ට දෙන්නයි කියලා ඒ යුතුයකම් මුවාවෙන් යුතුයකම් ඉෂ්ට කිරීමේ මුවාවෙන් තමයි සුඛෝභෝගී වීම සඳහා හේතු කරුණු සපයා ගන්නවා. ඒකට වංචනික ධර්ම කියලා කියනවා. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ මේ එකක් පෙනී හිටියට යටින් ඊට වැඩිය තමන්ගේ කෑදරකමක් කෙලේශයක් සංසිඳෙන. ඒක තේරුම් ගන්න හරිම අමාරුයි. මේ මොකද තමමුණුත් තමයි රවට්ට ගන්න ලෝකයක් රවට්ටනවා විවිධ කරුණු ඉදිරිපත් කරනවා. දැන් ওই ඡන්දලයිස්තු ඡන්දෙට ඒ හැම පක්ෂයක්ම ඡන්ද පොරොන්දු දෙනවනේ. ඡන්ද පොරොන්දු දුන්නාට ඒගොල්ලෝ මේ රටවැසියන් කෙරේ අනුකම්පාවෙන් කරන්න හිතනවා කියලා හිතනවා. ඊ ධර්මට ඔක්කත් තේරෙන්නේ නැද්ද අඩු ගන්න. ඊටිකවත් තේරෙන්නේ නැද්ද? ඒ වගේ තමයි. ඉතින් ඡන්දත් පොරොන්දු දෙන්න ගියාම ඉතින් අපි පරාක්‍රම බාහු රජුරන් කාලේ නැති කාලේ විජේ බාහු රජුරන් නැති කාලේ මේක හදලා දෙන්නම් කියලා කියනවා. ඉතින් අර සුදු අකුරු කතාව වගේ තමයි. ඉතින් ඒ නිසා තමනොත් අනුන් කෙරෙහි යුතුයකම් මේවා පටවගෙන පවරගෙන ඒ ඒක දඩමීම කරගෙන සැප විඳින්න හේතු වෙන්නත් ඉඩ තියෙනවා මේ හිතේ ඒ තරම් වංචනිකයි ඒක නිසා ඒව කරන්න යුතුයකම් අවස්ථානුකූලව කරනවා නමුත් ඒවා නිකන් හේතු කරුණු කරගෙන වංචනික ධර්ම වැඩෙන්න ප්‍රපංචකරණයට අනවශ්‍ය බෝකර බෝ වවා වඩා ගන්න වැඩවලට යනකොට මේ සීමාව දන්නේ තියෙන කෙනාට තමයි පුතඥය කියන්නේ. පුතඥය මේ පටන් ගන්නේ බොහොම සාධාරණ හේතුවකින් බොර මූලික අවශ්‍යතාවයකින් පටන් අරගන්න. අරගෙන කරගෙන කරගෙන ගිහිල්ල වෙන්න මල පණින තැන, ඊම ඉක්මවන තැන, එලිපත්ත පයින් තැන යාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක දිගිය කකා කකා කකා යනවා. කර්ම කියන්නේ මේ හේතු සාධාරණ කාරණාවක් තමයි. නමුත් අන්තිමට වෙන්නේ තමන්ගේ කාමාශාවක් ඉෂ්ට වෙනවා. නැත්නම් නැති ඊර්ෂ්‍යාවක් පිරිමහිනවා. ඒ සීමාව පයින්නකොට ඉංගිය තේරෙන්නේ නැහැ යාට. එයාට පෘථග්ජනයි කියලා කියනවා. පෘථග්ජන කියන එක අර්ථයක් තමයි මූලික අවශ්‍යතාවයන් වල ඉඳලා අතිශෝක්තියට නැත්නම් සුඛභෝගීත්වයට යන සීමාව යාට තේරෙන්නේ නැහැ. මූලික අවශ්‍යතා කෙනගෙන ගිහිල්ලා සුඛභෝගීතන්න ගියත් එයා තාම සාධාරණිකව නැන මේක මධ්‍යම ප්‍රතිපදාව. මම මේ කරන්නේ යුතුයකම් ඉෂ්ට කරන්නේ. අරක සඳහා මේක සඳහා කියලා ඒ දුප්පත් තුන්වෙනි ලෝකේ රටවල් වල විදේශ ඇමතිවරු පිටරටවලට ගියාම ඉතින් විවිධාකාරයෙන් ආධාර ඉල්ලා හිටනවා. මොකද මේ තමන්ගේ රටේ ඉන දුප්පත් ජනතාවට සේවය කරන්න කියන්නේ. ඉතින් සවුත් ඇෆ්‍රිකාවල රටවල රජුරු තුන් දෙනෙක් කියන්නේ ජනාධිපති හරි නායක තුන් දෙනෙක් ළඟ ලස්සන ගඟක් අයිනේ රෙස්ටුරන්ට් එක හන්දාවේ ඉන්න වෙලාවේ එක්කෙනෙක් කිව්වලු මගේ රටට හරියට පිටරට ආධාරෙනවා අඩු ගානේ 100ක්වත් මම ගන්නවා කියන්නේ. ඒ ජාතික මට්ටමේ. ඊට පස්සේ අනිත් එක්ලයින් ආවිලා කියනවලු මේ ඔයා යටින් හොඳයි මම 150ක්වත් ගන්නවා කියන්නේ. තුන්වෙනි රටේ එක්කනා කිව්වල අර ගඟ ඉස්සරහා අර අතන ඔයාට බැම්මක් පේනවද මේ ගඟ හරහා බඳ වේලක් පේනවද කියලා. අර දෙන්න බැන්නලු වේලක් නැල්ලු. ඒ ෆුල් ග්‍රෑන්ඩ් එක මං ගත්තයි කිව්වා. එහෙනම් තමයි ඔය රාජ්‍ය නායකයෝ මේ හරියට ඒ දුප්පත් ජනතාව දඩබීම කරගෙන දඩුපන්දා පෙන්නලා ඒ හිඟා කකා යනවා. ඉතින් ඉතින් ගහ කකා යන්නේ Tamange මහන්තත් එක්කම ප්‍රශ්නයක් නැහැ නේ. මොකද හිඟා කන්නේ මේ යුතුයකම් ඉෂ්ට කරන්නේ. බුද්ධි ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ. කන්දර වෙනදී අතර ඩෑම් එකක් පේනවද? නැහැ. ඒකේ 100%ක්ම අරගෙන මෙච්චර තමයි වෙන්නේ. ඒක නිසා උගුරට රබේට් කෑවට කවුරුත් රැවටෙන්නේ නැහැ. ඒ හුදී ජනතාව රැවටෙන්නේ නැහැ. Taman tamanගේ දිව හපාගෙන කෑ වගේ තමයි. ඒ නිසා හොඳට සැලකිලි බලන්න ඕනේ වංචනික ධර්ම විවිධ මුවාවෙන් අපිව පුම්බා හිටිනවා, අපි සේවයට කැඳවනවා, අපේ සේවයේ ලාභව ගන්නවා, ගන්නවා. නමුත් අන්තිමට අපි දාසකම් කරන්නේ කාමයට විතරයි. මේ වංචනික හෝ ඍජුව. අනික තේරුම් ගත්ත දවසේ විතරයි තේරෙන්නේ මේ අපේ ජීවිතේ පාත්තනකට කොච්චර පොඩ්ඩයිද ඕන කරන්නේ. අපේ පැවැත්ම කොච්චර පොඩ්ඩයි දෝන කරන්නේ නමුත් අපි කවදා සන්තෝෂ වෙන්නේ නැතු යන්නේ මොකද්ද අපි හිතන නෑ අනාගතය ගැන බලන්න එපායි දරුවෝ ගැන බලන්න එපායි අම්මා ගැන බලන්න එපායි තාත්තා ගැන බලන්න එපායි කියලා নানা ආකාර අපි මේ මුදල් විතරක් නෙවෙයි මූලික අවශ්‍යතා හතර විතරක් නෙවෙයි කොයි එකටත් ඒකල සීළු දිනා වෙනුවෙන් කැපී පිටින හිටින සුද්ධවන්තයෙක් වශයෙන් පේන්න හදනවා නමුත් අන්තිමට කෙරුවව දිහා බලනකොට ඒ දෙවොත් තමන්ගේ කාමයේ ඉෂ්ට වෙන එක තමයි සිද්ධ වෙන්නේ. නැත්නම් ඊර්ෂ්‍යා පිරිමහින එක නිසා ඒකෙදී ලෝකයෙන් ඕන තරම් ආදර්ශ තියෙනවා. නමුත් ඒ ආදර්ශයට බනින්න බෑ. අපේ ඇතුමුත් ඒකම වෙනවා. ඒ නිසා යුතුයකම් එහෙම නැ බගකීම් ප්‍රයෝජනෙ සලකලා කරන්න ඒක දඩමීම කරන එක ඔලෝගුවක් කරගෙන ඒක දාගෙන හැංගෙන්න යන්න එපා. ඒක තමයි භයානකම දේ භික්ෂුවක් බවට පත් වෙච්චාම තියෙන්නේ. භික්ෂුවක් විතරක් නෙවෙයි හැම ආගමකම ෆාදර් කෙනෙක්, ලෙබ්බෙ කෙනෙක්, ඉමාම් කෙනෙක් rogues behind the robe කියලා කියන්නේ. හැම එකම හොරෙක්. ඔය සමාජ වෙනුවෙන් පෙනී සිටින හදන කෙනා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ අන්තිමට අමාරු වැටෙනවට සල්ලි දෙන මිනිස්සුත් වගේ කියනවා. ඒගොල්ලෝ දඩමීම කරගන්න මිනිස්සුත් වගේ වෙනවා. ඔය ਸਰවඥාන්ස මේක ඉදිරිපත් කරේ එහෙම අනුන් වෙනුවෙන් අනුන්ට පෙනී හිටින එකක් නෙමෙයි තම තමන් ගාඩ තම තමන් කරගන්න එක. ඒ නිසා පෞල් ජීවිත ගත කර නැත්නම් සීමාව තේරුම් අරගන්න ඇඟිල්ලේ තරමට ඉදි වෙන්න ඕනේ. ඇඟිල්ල තරමට ඉදි වෙන්නේ කුකුරලා නැහිනවා. මොන නිදහතර කරන දුන්නත් තමන්ගේ කාලයයි නාස්ති වෙන්නේ. අන්තික රැවටෙන වෙන කවුරුවක්වත් නැහැ මේ වෙනකොටම තමන් රැවටිලා කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මම මේ අනුන්ගේ නම දාගෙන මේ පෙනී පිටින් හදන්නේ මට පැවරිච්ච රාජකාරියක් නෙවෙයි මම පවරගෙන මොකටද ඔය? ඔය මොකක් හරි කොන්ත්‍රාත් පරිමහින්න තමයි. නැත්නම් කාමයක් සඳහා තමයි. අන්න ඒ දේ කතා කරන්න පුළුවන් මිනිසෙක් හම්බුනොත් එයා තමයි කල්යාණ මිත්‍රයා කියන්නේ. ඒත් කිලිම ගිහලා කියන්න පුළුවන් මම මෙහෙම වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාගේ දර්ශනේ මොකද්ද මේ ගැන? එයා කිලිම කතාට කිව්වොත් මට පේනවා මේකෙන් ඔබ වංචාවක් කරන්නේ. මේක උඹ මේ කොළේ පෙන්නුවාට උඩ පැත්තේ යට පැත්තේ තියෙන්නේ. මේක පොඩ්ඩක් බලපන් ඕකේ න්‍යාය පත්‍රය මොකද්ද කියලා කියලා කෙලින්ම කියන්න පුළුවන් නම් ඒ කල්යාණ මිත්‍යා තමන්ගේම පිළිඹුව වෙන්න කන්නඩියක් වගේ. බුදුරජාන් වහන්සේත් ඒක විහිළු කරන්න බෑ. කාටවත් ගිල මවා පාන්න දෙයක් නෑ. බුදුහන්සේ අතුල් පැත්ත පිටුපැත්ත පේනවා. ඒ නිසා නටාගෙන එනකොටම ඒ නැටුම් ඔක්කොම හමාරයි. ඒ නිසා හිතන්න එපා දැන් උනත් ඉන්නවා එහෙම දර්ශනයක් තියෙන මිනිස්සු ලෝකේ. ඒ නිසා අපි මේ අනවශ්‍ය විදිහට නටන්න ගියාම ඒ ඒ මිනිස්සු ඉස්සරහා අපි හෙළුවෙන් ඉන්නවා. ඒ මිනිස්සු ඉස්සරහා අපේ චාවා චාටුව පේනවා, වංචාව පේනවා. ඒ ඒ ඒ චපල ගති පේනවා. ඒසට ඒක දැනගත්ත දවසේ පේනවා අනේ අපි මේ ඔක්කොම රවට්ටගෙන වැඩේ කරන ගියාට මේක යට දෙවිලා තියෙන්නේ කෙලෙස් න්‍යාය පත්‍රයක්. ඒක දැක ගන්න තමන් ඉස්සරහම ඉන්න කල්යාණ මිත්‍ර උදව් කරනවා නම් බුදුන් වගේ තමයි. නිසා නිතරම අනික් කෙනත් එක්ක බොක්කෙම්ම සහෝදරකම් පවත්තා. ඇතුළෙන්ම වසංගනේව බෑ. වසංගන්න ගියොත් ඒ කාන්තෙම කෙලේශයක්. යුත්තුකන්නේ ඊට ගොඩාක් නිදහසට කර්ම තියෙනවා. ඒ ඔක්කොම කපරගොයා තලගොයා කරගන්නේ කන්න ඕනවට මිසක් ආයි කානුන් ගැන ගිහෙලන කිතුල් කමුළු සේරම බොරු. එකක්වත් නැහැ. අඩු ගානේ ඒකෙන් ඔක්කොම කරන්නේ ආත්ම සෙනෙහස විතරයි කියලා බුදුරජාණන්සේ දේශනා කළ නිසා අපි නිකන් මේ තාරබර අතහැරලා ගෙලින්ම ඍජු සරල අවංක නියතමානී ජීවිතයකට ගියාම බැනුයි. බැනුම් ගහුවට මොකද පුළුවන් තරම් කරන දේ කියන කර කියන දේ කරන කෙනෙක් වඩපත් වෙයි. ගරුතර ස්වාමින් වහන්සේ පර්යන්කේ සිටීමේදී ආස්වාසයෙන් පටන් ගත්තාට වැඩියෙන් එයට අවධානය යොමු නොකර එන එන අරමුණ ඔස්සේ සිත ගමන් කරමින් සිටීම පුරුදුව සිටියේය. ඒ මක්නිසාද කියතොත් ආස්වාසය බැලීම වැඩිය අරමුණක් ඔස්සේ බලන විට සිත ඉක්මනින් සමාධි වේ. ඊයේ සාකච්ඡාවේදී මට වැටහුණේ අරමුණ ඔස්සේ ගියත් හැම විටම ආස්වාසයට සිත යොමු කරන ලෙසයි. නමුත් ආස්වාසයට දිගටම බැලීම අපහසුය. එය වෙනුවට අරමුණවල් ඔස්සේ සිත නොයවා සෑම විටම ඒ මොහොතේ සිත පවත්වා ගැනීමට වග බලාගෙන ඉඳ හිට ආස්වාසය බැලීම හොඳද මෙය පහදා දෙනමින් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කාරණා දෙකයි සුද්ධ කරන්න තියෙන්නේ. මේකේ අරමුණ කියන එකයි ආනාපාන කියන වචන දෙක වැරදියට පාවිච්චි කරලා තියෙනවා. මොකද ආනාපානේ තරමුණක් තමයි. ඒ වුණාට තේරුම් ගන්න ඉතර පහසු වෙලා නැහැ. අරමුණ දිස් බලනවා කිව්වොත් එimhe ආනාපානේ අරමුණක් නෙවෙයි කියන වගේ හදනවා. එහෙමනම් කියන්නේ තියෙන්නේ ප්‍රධාන අරමුණ සහ ද්විතීයි අරමුණ කිව්වනම් ඔය ප්‍රස ඉදිරිපත් කිරීම හොඳයි. දෙක තමයි අපිට ආනාපානයක සරණ ඕන වෙන්නේ විචිකිච්ඡාව තියෙනනම් පමණයි. සැකයේ තියෙනනම් පමණයි. සැකයක් නැතුව තමයි ලෑසි නම් මැරෙන්න මැරිච්චවයි පිස්සුවෙන් පිස්සුවයි කියලා ඕන දෙයක් කරන්න. කිසිම බය වෙන දෙයක් නැහැ. සැක නම් විතරක් ආනාපානේ ළඟ තියෙනවාද කියලා බලන්න. ඒක උඩ දැනගන්න පුළුවන් පැට්ටිට නැහැ කියලා. මිසකන අදිමොක්ඛේ තියෙනවා කුසල ඡන්දේ තියෙනවා ඕන දෙයක් කරගෙන යන්න. හැබැයි මුලින් බුදුහාමගේ ශ්‍රද්ධාව තියෙනවා සීලේ තියෙනවා එන දෙයකට ලෑස්ති. ඉතාම කෙටි මාර්ග. නමුත් අපිට වෙලා තියෙන අපි හැම තැනම මල්ල ඔබ ඔබ බලනවා ලියන්න ඉස්සරලා. ඉස්සරහට දන්නේ පස්සට දන්නේ සමතේද විපස්සනාද හරිද වැරදිද. අන්නේ විචිකිච්ඡාව තියෙනනම් පමණක් නිතර තියාගන්න ආනපනේ උරගලට. එහෙම නැහෙනේ තමයි ලෑස්තිනේ මොන යකාවක් වෙන්නේ නැහැ ඉස්සරහ. තනි වේ කඟ වෙනගේ තනි අඟ වගේ. නමුත් අපි විචිකිච්ඡා චරිත ඒකයි මෙච්චර දික්කසාද නඩු ලෝකේ අසාද වලට වැඩිය දික්කසාද වැඩි කාමීත්‍යචාරය නිසා නෙවෙයි සැකේ නිසා කවදාකවත් ඔෆිස් එකට ගිහිල්ලා බලන්න කට්ටිය සහෝදර ලීඩාවෙන් වැඩ කරනවද කියලා එකාට එක බෙල්ල කපාගෙන ඇත්තටම නරක නිසා නෙවෙයි කේලමක්. පත්‍ර කන්තරෝට ගිහිල්ලා බලන්න පේන කඩු එකක්වත් නැහැ. නමුත් කැපිලි කුන්නේ ශ්‍රිෂ් කාලා කපලා යන්නේ. මොකක් කරන්නේ කාගෑරි කේලමක්. ඉතින් මේ ගමනේදී ඌ එහෙම එනවා. එතකොට ආනපන තියාගන්න ආනපන තියනවනම් තමයි හිතන්න පුළුවන් නෑ වැඩි දුර දිගට පැටලිලා නෑ මෙන්න මට පාර පේනවා එහෙම නෑනේ මමන විචිකිච්ඡාවක් නෑ හොඳ පෙරදක්මක් තියෙනවා මම මේ සඳහා කාය ජීවිත නිර්පේක්ෂ යනවනම් මේ අර ඉස්සලා කියන විදිහට එන දේ දිහා බලා හිටියම හොඳයි. ඇත්තටම කියනවා නම් ආනාපාන දිගේ ගියත් ඉස්සරහට ඒ විශ්වාසය ආවට පස්සේ එයා නිමිත්තක නෙමෙයි භාවනා කරන්නේ අනිමිත්තේ. එහෙම නැත්නම් මොනම නිමිත්තක් අසරණ ගන්නෑ. එයා දන්නවා හැම නිමිත්තක්ම දඩයක්, ණයක්, කෙලෙසයක්, දුකක් කියලා. නිමිති ගිවන් කිරීම, අස්කිරීම, හිස් කිරීම තේරුම් ගන්න. පටන් ගන්න දිගේ විතරයි අය කාංකා විතරන විසුද්ධිය කියලා එකක් තියෙනවානේ. මේ විසුද්ධියට යනකන් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඉහාට ගියාට පස්සේ එනවා ඇතුළෙන්ම ධර්ම ජවය. ඊට පස්සේ ඔය අරමුණ තිබුණා නෑ කියලා ප්‍රශ්න නෑ. ඔය හොඳටම සතිය තියෙන බව තේරෙනවා. වැර අත්තරද්දේ සතිය තියෙනවා කියලා තේරෙනවා. එතකොට හුඟක් විශ්වාසය ඇති ගරුතර ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ විස්තර කළ කාය විවේකය, චිත්ත විවේකය හොඳින් වැටහුණමුත් උපදි විවේකය මාහට පැහැදිලි මදිය කරුණාවෙන් විස්තර කර දෙන මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. ඒකට ගෙනියනවා මේ සූත්‍රයේ දිගට දිගට යනකොට සරුවචනාංශේ හරි ලස්සනට නිකන් ලුණු ගෙඩික පොත්ත ගලවනා වගේ එකක් ගැලෙව්වා. ඊට පස්සේ පෙන්නන ඔක්කොටම පෙන්නලා ඊගා පොත්ත ගලවලා ඊට පස්සේ ආය රවුමක් පෙන්නනවා. ආය පොත්තක් ගලවලා කේල් ගහක වතුර අයින් කරනවා වගේ කායි විවිකේ තමයි ගුරුසු. ඒක තමයි හුඟ දෙනෙක් වෙහෙස ගන්නෙ. ඒක අරගෙන චිත්ත විවිකේ ආවට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා මම මෙතෙක් කල් හම්බ කරපු හැමදේම අවාසියට හිටලා තියෙනවා කියන්නේ. උපදී සම්පatti කියලා කියන්නේ ලෝකේ තියෙන මේ හරක බාන රත්රන් රිදී මුතුමැණික් නෑයෝ මේ නම්බු නාම ලාභ කීර්ති ප්‍රශංසා. අන්තිමට දෙනවා මේවා වැඩි වෙන්න වැඩි වෙන්න මරණයේදී දුක වැඩි. ඒ නිසා උපදී විවේක කියලා කියන්නේ මේවා තිබුණට ඕවා නිකන් කරේ චක්‍රමාලයක් විදිහට දාගන්න ඕන ඔය හැම සම්පත්තියක්ම විපත්‍යක් බවට පත් වෙනවා භංග ඥානයේ බහිතුපට්ඨාන ඥාන බවට පත් වෙනවා ගොඩාක් හම්බ කරපු මනුස්සයට ගොඩාක් දුක එනවා ජල ගැල්මක් ආවොත් ගින්නක් ආවොත් සුනාමියක් ආවොත් මොකද යාර නැති වෙච්ච දි වැඩි නමුත් ඔය සාමාන්‍ය ඉන්න මනුස්සයාට hina වෙලා ඉන්න පුළුවන් සුනාමියක් ඇවිල්ලා ගියා ඔව් ඒ මෙන්න නැති වෙන දෙයක් නැහැ ඒත හැම උපදි සම්පත්තියක්ම දීර්ඝ කාලිනව විපත්‍යක් බවටපත් වෙනවා. මේ භාවනා කළා ඒකේ තියෙන හිස් බව, තුච්ච බව, රීත්ත බව, ශූන්‍ය බව දැක්කේ නැද්ද? ඒ නිසා අන්තිමට උපදි විවේකය මේ විද්වේතානපසනා සූත්‍රය අපි කරා බ්‍රිස්බේන් වලදී ඒකදී පටන් අර ගන්නකොටම සරුවචාන් සඳහන් කරනවා මේ උපදි පිළිබඳව මම මේ වැඩ කරන්නේ යමක් කමක් හම්බ කරන්නේ යමක් කමක් කියන එකට උපදි කියන්නේ අපි අපි වැඩ කරනවා අපිට හම්බෙන පදනම මම පෝසතෙක් වෙන්න ඕන උගතෙක් වෙන්න ඕනේ සුද්ධවන්තෙක් වෙන්න ඕනේ සිල්වතෙක් වෙන්න ගොඩාක් දේවල් අපි හම්බ කරනවා ඒ පොදිය තමයි අරගෙන ඇවිදින්නේ මේ පොදිය වැඩි එක්කනට ගමන අමාරුයි පවුල් සංවිධානයේත් කාලා තියෙන පෝස්ටර් එකක් වැඩි බර ගමනට බාධායි කියලා දැකලා තියෙනවද දන්නේ නැහැ පවුල් සංවිධානයේ දරුවෝ වැඩි වෙච්චාම බස් එකේ සීට් එකක්වත් ගන්න අමාරුයි පොදියත් වැඩි උපදී උපදී උපදී සම්පත්‍ය කියලා තමයි අපි දන් දීලා සිල් දකලා උපදී සම්පත්‍ය අපේක්ෂා කරන්නේ. කිලෝරක් නැහැ. නමුත් කවදා හරි උපදී කියලා කියන්නේ මල වාතයක් කියලා තේරුම් ගත්ත දවසේ තියෙන මේ ප්‍රයෝජනෙට අවශ්‍ය ටික තියලා මේ සුඛෝපභෝගී දේවල් පැත්තකට කරන්න ඉගෙන ගත්තොත් එයා උපදී පිළිබඳව විවේක වෙන්න පටන් ගන්නවා. එතකොට එයා ළඟ වස්තුව තිබුණට නිලුම්පතේ තිබු වතුර කඳුල වගේ ඇල වෙනකොටම හැලෙන්න ලෑස්තියි. මේක වැටුණයි කියලා කනගාටුවක් නැහැ. මොකද ගෑවිලා නැහැ. ඒ උපදි විවේකය වස්තු වල නෙවෙයි තියෙන්නේ තමන්ගේ ඡන්දේ කැමැත්තේ. ඒ නිසා තියෙනවා නැති කාමා යാനി චිත්‍රානි ලෝකේ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීවෝ විනේචි ඡන්ද මේ ලෝකේ කාමයේ විචිත්‍රතාවයේ නෙවෙයි කාමයේ තියෙන ඔබ හිතේ මේ හිත හදාගෙන තියෙනවා නම් කොච්චර විචිත්‍ර තැනක හිටියත් විවේක වෙන්න පුළුවන්. කොච්චර විචිත්‍ර නැතනක හිටියත් දරන්න පුළුවන්. ඒක නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තමන්ගේ සංකල්ප ටික තමයි අපි මේ රකින්න හදන්නේ. ඒ අනුව බලනකොට උපදී හරහා අපි සංකල්ප ක්‍රියාවත් කරන්න හීන දකින්න උත්සාහ කරනවා. මැරිච්ච එකම මිනිස්සෙක්වත් සියලු සංකල්පනා සමෘද්ධිලා මැරිලා නැහැ මානව ඉතිහාසයේ කවදාකවත්. ඌනෝ අතිත්තෝ කාමදාසෝ. මරනකොට ඌනෝවයි මැරෙන්නේ. අതൃප්තිකරවයි මැරෙන්නේ කාමයට දාසවයි මැරෙන්නේ. ඉතින් ඒව එකේ මේ පොදියකට පොඩි ලොක් කරගන්න හදනවා කියලා කියන්නේ. ඒකට දේශපාලනඥයෝ හරියට උදව් කරනවා. ආර්ථික විශේෂඥයෝ හරියට උදව් කරනවා. සමාජ සේවකයෝ හරියට අවිල්ලා කියනවා මම මැනිකට සාරිද ඕනේ මැනිකට ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නම් කියලා. දන්නව මොකටද ඔය මැනිකේ ප්‍රේම කරන්නේ මොකටද කියලා. හැම කෙනෙක්ම වෙන අපේක්ෂාවෙන් සරුවචනන්ද කියනවා උඹට අවශ්‍ය මූලික ටික තියාගනින්. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි අතිරේක ටික බරක්. අනවශ්‍ය බරක්. ඒ ඒ පදනම ඥානানন্দ ස්වාමීන් කියන්නේ යමක් කමක් කියන එක තමයි උපදි කියන්නේ. අපි යමක් කමක් ඇති කෙනෙක් කියලා කියන්නේ. අර උපදි සම්පත්තිය. නමුත් එයා මරණයට සූදානම් නැහැ. එහෙම නැත්නම් ශූන්‍යතාවයට සූදානම් නැහැ. ඒ නිසා උපදි විවේකයේ කියලා කියන්නේ මේ අපේ මාත්‍ර තේන විදිහට තමන්ගේ රුචි අරුචිකම් ටිකෙන් සමු ගැනීම. මේක මම මනාපයි මේක මම අමනාපයි කියලා තියෙන රුචි අරුචිකම් ටිකක් තියෙනවානේ. පෞරුෂත්ව ලක්ෂණ ටික ආන්න ඒක පැත්තකට තියන්න පුළුවන් නම් ඒකට කියන්න බලන උපදි විවේකී. ගරුතර ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී සිත මනවින් සමාධිගත විය නමුත් ඊයේ දැනුණු ඇඟ ගැස්සීම හා ශරීරය දෙපසට වැනීම මද වශයෙන් පැවතුණි. නමුත් එකවරම කොන්ද ප්‍රදේශයට වැරෙන් පහරක් වැදුනාසේ දැනීම සේ දැනි මා එකවරම බිමට වැටෙන්නට ළඟ යයි මට සිතුණි. මෙම తත්වය අද දිනද පස්වරක් පමණ තිබුණි. මා බිමට වැටුනේ නැත. නමුත් බිමට වැටුනාසේ මොළයට මහත් කම්පනයක් දැනුනි. මද වේලාවකින් සෙම උගුරේ සිර වෙන ගතියක් වරින් වර මතුවිය. නමුත් මා දිගටම මේ සියලු බාධක මැද පරයන්කේම ගත කළෙමි. කෙටි කල කටේ කෙල සිඳී ගිය ලෙසක් මට දැනුනි. මුහුණේ වරක තද රස්නයක්ද වරක සිසිලසක්ද දැනුනි. හඳ පායා ඇති ලෙස දැනුණු නිස්කලංක බව නිසාම මම දැස් නොඇරම භාවනාවේ යෙදී සිත සතුටින් යෙදී සිටියෙමි. ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් ගරු පියාණන්ගෙන් අයදිමි. විස්තරය හොඳයි. නමුත් මේ බය වෙලක් නැහැ, ගැසිලක් තියෙනවා, හඳ පායලක් තියෙනවා. මේ තියෙද්දි <clears throat> මූල කර්මත්තා නැත්නම් තමන්ට ආනාපානෙත් එක්ක ඇසුර පැවතුනාද නැද්ද කියන එක විස්තර වෙලා නැහැ. මම ඊයේ පෙරේදත් එක්ක මතක් කරා. මේ මොන්න දේවල් පෙනුනත් ඒක හොඳකින් හෝ නරකකින් බාධා නොවෙන්න මේවා පෙනෙද්දි Tamanට ආනාපානයත් එක්ක මුලින් කලින් ආපු අඟ මේ කන සම්බන්ධය තිබුණද නැද්ද කියලා නැහැ. මේ ලියන ලියමනේ හැටියට පේනකොට තිබිච්ච ගතියක් පේන්න තියෙනවා. මොකද හොඳ විශ්වාසකින් ගිහිල්ලා තියෙනවා. ඒක මම හිතන හිත උපකල්පනය. නමුත් එහෙම හිතන එක වැරදි. මම ඒ නිසා මේ ප්‍රශ්න කරුවොත් කියන්න පුළුවන් ද මන් දන්නේ නැහැ. කැමැතිද මන්ද ඉදිරිපත් කරන්න. මේ ටික වෙනකොට Tamanට මම පිටපොට ගිහිල්ලා නැහැ. මම යන්නේ ට්‍රැක් එකේ කියන විශ්වාසය ඇතුවද මේ කතා කරන්නේ නැත්නම් ওই දකින් දකින් හැම එකකින්ම අන්දමන්ද වෙලා අම්මද කිව්වේ. ඒකට ආනපාන පේනවද ඒ වෙලාවේ? ඉතින් ඕක ලියන්න මොඩයිනේ. ඕක ලියන්න බැරි තරම් මොඩයි. ඒ අනින්නේ හිනෝ ටොක්ක්ක් කියලා. ඒ හොඳයි කමන්නේ. අර කියපු හින්දා ඉතින් තෝක කයින්ද වටින්නේ නැහැ. මේක කියනකොට පේනවා හොඳට පේන්න තියෙනවා විශ්වාසිකෙ ලියන්නේ කියලා. නමුත් ඒක අසන්නට හිතන්න තියන්න හොඳයි. Taman කියන්නේ මේ විදිහට මට වෙන්ද වගේ මේවා තියුණාට ඇදක පැද්ද වැටෙනවා වගේ දැනුණාට මට ඒ වැටෙන්න ඉස්සෙල්ලයි වැටෙන වෙලාවට ඉස්සෙල්ලයි පස්සේ මට ආනපානට යන්න පුළුවන්කම තියෙනවා. ඒක ලොකු විශ්වාසයක් ඒක. අත්තල කැඩිලා නැහැ. ඒ හරහා තමයි අපි හිතට කියන්නේ ඔය පාරම ඉදිරියට යන්නේ. ඒකයි කියන්නේ බිම වාඩි වෙන්නේ කියලා. වැටෙන්නේ නැහැ. පැදුරු පුදින එකට වැටිලා කොන්දරි දෙන්නේ නැහැ. උඩ ගියොත් තමයි ඉස්සලා වැටෙන ප්‍රශ්න තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ පැදුරේ හිටියත් උස්සලා ගහනවා. ඒක එක පැත්තක් තියෙනවා මම මේක හරියටම මොකද්ද කියන්නේ? මට තොරතුරු ලැබිලා නැහැ. මේ හරහා තමයි ওই එලිවේෂන් එක මේ ලෙවිටේෂන් එක එන්න පටන් ගන්න. මේ උස්සලා ගහන එක ගිහිල්ලා ගිහිල්ලා අන්තිම උඩම හිටිනා වගේ තේරෙන්න පටන් ගන්නවා. අහසේ හිටියා වගේ. ගාක් වෙලාට ඔය දැන් තියෙන ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් අර එහෙම පෙන්නලා කරලා පෙන්නනවා මේ භාවනා කරනකොට උස්සනවා. ඉතින් පෙන්නනවා මම දන්නේ මම දැකලා නැහැ. මම දැකලා තියෙනවා ජපනීස් ට්‍රීට් eh, මේ එකක් වතුර ඇතුලේ ඉඳගෙන භාවනා කරනකොට ඉස්සෙනවා. නමුත් ගැජස් ගොඩක් හයි කරලා තියෙන්නේ. එතකොට කියන්න බෑ භාවනාවෙන් ඉස්සරහද කියලා. එහෙම උඩ දමන ගතියක් එනවා. ගැසිලා ගැසිලා ගැසිලා ගැසිලා බය නැතුනොත් එහෙම ඒක තැනක නතර වෙනවා. තමයි පොළවේ ගෑවිලා නැහැ නැත්තම් පොළවේ ගෑවීම ස්පර්ශ වෙන්නේ ඒ වගේක් වෙන්න ඇති කියලා මට හිතෙනවා හැබැයි මම ස්ථිරසාර වශයෙන් කියන්න දන්නේ නැහැ මේකෙදි වැටෙන්නේ ඩොග් ගාල වැටෙන පාර වැටෙන තේරෙනවා මම තීසර ඇඟේ ලොකු සෑහලුවක් ඇති වෙලා තමයි කඩාන වැටෙන්නේ බර වෙනවා තේරෙන්නේ හැල්ලුව තේරෙන්නේ උගක් පුරුදු කෙරුවොත් මේ බර වෙන්න ඉස්සෙල්ලා මේක සතුන්ගලිය උඩ ගියා වගේ උඩ පාවෙන ගතියක් තියෙනවා අන්න ඒකට අවදි වෙන්න පුළුවන් නම් අම්මනම් බර වැඩි හැබැයි ඔබට අපුඩ කෙට් වෙලා ඉන්න සමාජලාට උඩ ගිහිල්ලා හිටින්න ඉතින් මේ කොන්ක්‍රීට් කරමන තියෙන නිසා ප්‍රශ්න තියෙන ගිහිල්ලා වාලේ වදී දන්නේ කොහොමරි මේක මේක වෙන්න දෙන්නේ කිසියම් පැකිලෙන්න එපා ඒ බය ඇරීම හරහා තමයි ඔය ඊ ගාවට තියෙන මේ මොනවද කියන්නේ මේ අධිමානසික ශක්තිය වලට යන්න ඉස්සෙල්ලා මේ තියෙන ගුරුත්වාකර්ෂණත් එක්ක හොල්ලලා පෙන්නනවා ඒකට කැප කරන්න ඕන මැරෙනවා නම් මැරිච්චාවේ තියෙන මේ ධර්මයෙන් නෙවෙන්නේ. මම හිතලා නෙවෙයි. උඩ යන උඩ ගියාම වැටෙන්න වැටියාවන් වැටියන් කියලා. සැකේ අරගත්තට පස්සේ තියෙන ඇත්තම ශරීරය තියෙන ආසාවනේ. මේම කරනකොට දැන් ඔබ දන්නවා මොකද ගසලා ඇරියට මොකුත් වෙලා නැහැ. සමහර පිටිපස්සෙන් ගෙහෙම කකුලෙන් දමලා අයින් වගේ ඩක්කලා ගිහිල්ලා නතර වෙනවා. පිටේ තියලා අත තියලා තල්ලු කරනවා වගේ කරනවා. ඒක වැත්තක නිකන් කබලකට වන්න වගේ රත් වෙනවා. එහෙම වුණාට තියෙනවා මේක මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමය. මේක මනස පූර්වංගම කරලා වෙලා තියෙන්නේ මනස ශ්‍රේෂ්ඨ කරන ඇවිත් මනෝමය දෙයක් මේ කිය. මනසින්ම ඇති වෙන දෙයක්. ඒක හුඟක් කුරුසු කරුවට පස්සේ තමයි යෝගේච්චර ප්‍රශ්නයක් කරන්නේ නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. කොහමරි පොදුවේ හොඳයි කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාව විදර්ශනාවට හරවන්නේ කෙසේද? දෙවෙනි ප්‍රශ්නය ඔය ආනාපාන සතිපස්සම විපස්සනාම කියලා පටන් ගන්නකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නැත්නම් හිතා ගන්න සමත විපස්සනා කියලා දෙකක් නැහැ. එකයි තියෙන්නේ කියලා යන්න මොනවාක් පැටලෙන්නේ. දෙකක් නැති නිසා නෙවෙයි. තියෙනවා පස්සේ තේරෙයි. ඔක නමුත් ඔය ඔය තෝරන්න යන එකෙන් පටලවිලා විතරමයි ඇතිලා තියෙන්නේ. මොකද ආනාපාන සතිය ගෙලින්ම විපස්සනාට උදව් කරන එක. ඒ නිසා හිතාගෙන යන්න ආනාපාන සතියේ විපස්සනාවමයි කියලා ප්‍රශ්නේ අහන්න. එතකොට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් මේ දෙකට බෙදාගෙන පටන් ගත්තොත් මේ දෙකක් හම්බවීම කරදරයක් කරගන්න. තුනක් හම්බුනොත් තුනක් ප්‍රශ්න ඇති කරගන්න. මේ බුදුහාමුදුරුවෝ මේවා දීලා තියෙන්නේ ලේසියට. එකක් විතර දෙකක් දෙනවා. මොකට වඩා අවුරුද්දත් එක පොරබදනවා වගේ දෙක වෙනකොට ප්‍රශ්න දෙකක් කරගන්න තුන ක්‍රම තුනක් දුන්න ප්‍රශ්න තුනක් කරගන්නවා. ඒ නිසා එනේන එක අවුල් කරනවා. ඒක උරන්ති නෑ ඔක්කොම එක මල්ලට දාලා ඕක ඕක ආනපන කියන්නේ විපස්සනාමයි කියලා හිතාන කරන්න මොකක්වත් වරදින්නේ නෑ. දෙවෙනි ප්‍රශ්නේ මට භාවනාව එනම් ආනාපානය සෑහෙන වේලාවක් කරගෙන යන විට ශරීරයේ ගැස්මක් සමග හිසේ කුඩා සතුන් නලියන බවක් දැනේ. එසේ ටික වේලාවක් දැනි එය නොදැනි නැවත හුස්ම රැල්ලට හිත යදවේ. නැවත විවිධ අරමුණු විත් සිතේ ඒකාග්‍රතාවය නැති වී යයි. මේ අවස්ථාවන් ගැන ඔබ වහන්සේ භාවනාවේ ප්‍රගතියක් දකින්නේ දැයි දැන ගැනීමට කැමැත්තක් ඇත. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ ප්‍රගතියක් ඇති වෙනවා නම් පිට ගියාට පස්සේ අනපන හිටියා පිට යනවා. පිට යන්නේ තමයි ආනාපානෙ මැටිච්ච ආලෝකයක් නිසා වෙන්න පුළුවන්, සහැල්ලු ගතියක් නිසා වෙන්න පුළුවන්, සද්දයක් නිසා වෙන්න පුළුවන්, වේදනාවක් නිසා වෙන්න පුළුවන්. ඊට පස්සේ ආපහු ආවට පස්සේ හිත සැලෙනවද නැද්ද කියන එක කියන්නේ නැතුව මට ප්‍රගතිය කියන්න බෑ. ඒ ගිහිල්ලා ආපහු ආවට පස්සේ හිත තිබුණු විදිහටම ආනාපානෙදලා කීකටුව වැඩ කරගෙන යනවද නැත්තම් දිගින් දිගට නන්නත්තර වෙනවද කියන උත්තරේ ඉතා වැදගත් වෙනවා මේක හරියටද අල්ලගෙන තියෙන්නේ වැරදියටද ප්‍රගතියක්ද නැත්තම් මේක විරසකයක්ද කියලා කියන්නේ ඒ නිසා ඒ ප්‍රශ්න කරු ඇත්තටම අවශ්‍ය නම් මේක විසඳගන්න මට උත්තරය ඕනේ මේ හිත පිට ගියාට පස්සේ විවිධ අරමුණු දිගේ ආපහු එන ගමනේදී හිත නොසැලෙන ගතියක්ද තියෙන්නේ කම්පිත ගතියක්ද තියෙන්නේ අකම්පිත ගතියක්ද තියෙන්නේ සැලිච්ච මනසක්ද නැත්නම් ආයෙ එතනින්ලා හොඳට භාවනා කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා කට උත්තර දුන්නොත් ඒ අනුව නම් විග්‍රහ කරන්න පුළුවන් ස්වාමින්වහන්ස මේ ඊට පස්සේ ආනාපාන සතිය කරගෙන යන්න පුළුවන් භාවනා කරන දැන් මේ ඊයේ පෙරේදා ඒ වගේ දවස්වලත් ඒ ඉතේ නිකන් නඩියන ගතියක් දැනුණා. දැනිලා ඊට පස්සේ ඒක නිකන් අලලේ මූණේ ටිකක් වගේ දැනිලා ඊට පස්සේ එහෙම ටිකකින් නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ මම නැවතත් ආනාපාන සතිය මෙනෙහි කරා. ආයෙත් එහෙම ටිකක් වෙලා යනකොට දැනෙන දැනුණා. එහෙම කැඩි කැඩි යන ගතියක් තමයි තියෙන්නේ. ඒ කැඩි ගැනීම සිද්ධි එකක් අරගෙන බලන්න හිත පිට යන එක පිළිබඳ තමන්ගේ ආකල්පය සහ පිට ගියේ හිත නැවත එන එක බලනකොට පිට අනේක හොඳයි එනේක හොඳ නැහැ යන්නේක හොඳ නැහැ එනේක හොඳයි ආදි වශයෙන් හිත මැනීම් කිරීම කරනවා පිට ගියපුවම ඉතින් හිත සංසුන් වෙනවා ස්වාමීන් වහන්සේ. හරි. එතකොට ඒකට කමන්නේ. ඒක තමයි සම්පජඤ්ඤය නෙමෙයි කියන්නේ මගේ හිත පිට යනවා. මගේ හිත නොසන්සුන් කරනවා. ඇතුළට එනවයි කියලා සංසුන් වෙන ගතියක් තියෙනවද? සතුට වෙන ගතියක්. තියෙනවා. මේ දෙකෙන් කොයි එකද ලොකු? ඇතුළට එන එකට කැමති. කැමති හරි මම දන්නවා. නමුත් පිට යන එකෙන් ඇති වෙන කම්පණයේද බරපතල ඇතුළට එන එකකින් ඉන්න සතුටද බරපතල. දෙකෙන් කොයි එකනද ජය ගන්නේ? ඇතුළට එන එකේ සතුට ජය ගන්නවා. එහෙනම් මෙහෙම ලියන්න ඕනේ නෑනේ. තේරෙනවද කතාව? ඔය ලියවලා තියෙන්නේ පිට යන එක ගැන පශ්චාත්තාපෙන් එළියලා තියෙන එක අහගෙන ඉන්න ඕන කෙනාට තේරෙනවා. රහත් වෙනවයි කියන්නේ පිට යනවා කියලා ඇතුළට යනවායි කියලා කනගාටුකුත් නැහැ පිට යනවා කියලා ඇතුළට සතුටුකුත් නැහැ දෙකම හිතේ ඇති. අපි මේක මනින තාක් පශ්චාත්තාපයක් තියෙනවා මානසික ආතතියක් තියෙනවා මේ දෙකම හේතු බල ධර්ම දෙකක්. හිත පිට යන ඉඳගන්න ඉඳගෙන අපි හිත පිට යන බලයන් කියලා කියනව නෙවෙයිනේ. හිත පිට යන්නේ අනායාසයෙන්. අචේතනිකව අසම්පජානව අසංස්කාරිකව ආයේ එන්නේ තිතලද ඉතින් මේ අනුන්ගේ දරුවන්ට ඇයි අදේ උපන්න ධාතුක ලියන්නේ මේ ආයාර යන දරුවෝ මම දැන් පර්ත් වලදී කියනකොට කිව්වා ස්වාමීන් වහන්සේ අනුන්ගේ දරුවන්ට උපන්න ධාතුක ලියන කතාව නම් টොප් එකට තේරෙනවා කිව්වා මම මේ කට්ටියට තේරිලා නැහැ ඒකවත් අඩු ගන්න මේ භාවනා කරනකොට වෙන නන්නත්තර දේවල් වලට පශ්චාත්තාප වෙන්නයි කනකාට වෙන්නයි ගියොත්. මොකද හිතලා කරපු දෙයක් නම් සචේතනික නම් සංස්කාර නම් ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට වෙන්න ලහස්වර වෙන්න දෙන්න. දහස්වර වෙලා විතරයි තේරුම් ගන්න පුළුවන්. ඒතර පිට යන්නේ හිතලා නෙවෙයි. ඇතුළට එන්නේ හිතලා නෙවෙයි. දෙකම හේතුඵල ධර්ම දෙකක්. දෙකම චිත්ත නියාමයක්. ඉතින් මේක යනවට කනකාට වෙනකොටයි එනකොට පශ්චාත්තාප වෙන්නයි ගියාම අනේ මේ අසරණ හිත සැලෙනවානේ. ඒචාව නැති වෙනවානේ. නෑ අපි පුහුණු කරන්න තියෙන. ඒකට වන්දන නෑමට පේනවා ඇතුල් වෙනකොට සතුටයි. පිටුමක දුකයි. මේ දෙකෙන් දැන් දුක පැත්ත නෙවෙයි. ඒක නිසා මම මේක පුරුදු කරන්න ඕනේ පිට ගියයි කියලා පශ්චාත්තාපකුත් නෑ ඇතුළට ආවයි කියලා සතුටකුත් නෑ. මේකට එක කිට්ටුවෙන් යන එකක් තියෙනවා. හැබැයි ඒකට ඕගොල්ලෝ කැමති වෙන එකක් නෑ. ওই බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ කාලේ හිටියා බුදුහාම වෙන්න කාලේ සංගාමජී කියලා හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේ පැවි මහා කසාද බඳින්න ඉස්සෙල්ලා පැවිදෙන්න ආශාවෙන් හිටපු කෙනෙක්. යම් හේතුවක් නිසා බඳින්න ඕන. බඳලා නොබෝ කලකින් දරුවෙක් වුණා. දරුවෙක් වුණාට පස්සේ මේ ස්වාමීන් මේ ස්වාමීන් ගිහියට තේරුණා මේක දැන් බලක් කණ්ඩ බෑ දැන්. දැන් තාත්තා වුණා. ඊට පස්සේ දිගටම කාම ආශාව තියෙනවා. දැන් ගෙදර ගෑණි දැන් බබත් එක්ක. නැන්සේ ගෙදරින් පැනලා යනවා දරුවා කිරි දරුවා අර මනුස්සයාට තියලා. ගිය ගමන්ම මොනවා කරලා දැන කොහොම හරි කරලා පැවිද්ද අරගෙන ඈත පළාතකට ගිහිල්ලා භාවනා කරලා rahat වෙනවා. rahat වෙලා ආය බුදුරජාන් වහන්සේට වන්දනා කරන ජේතවනාරාමයට අපම අර ගෑණිට ආරංචි වෙනවා. පොඩි කාලෙකින් වැඩේ වෙලා තියෙනවා. දරුවෝ අරගෙන යනවා. ඊළ මේ ආමුතු දැන් බුදුරජාණන්සේ පොඩි වැඩක්. එතකම් භාවනාවක් දාගෙන ඉන්නකොට දරුවා ගෙනලා අතාරිනවා බිම. මේ මහ කිසිම චාරයක් නැති වගකීමක් නැති මිනිස්සු අපිට දරුවෝ ඇති කරලා දීලා අපිට විශේෂම අවධානය ඕන වෙලාවේ දරුවා දාලා යනවා. ඔහොම නෙමෙයි කියන්න ඇති වෙන වචනෙන් කියන්න ඇති මම කියන හැටි ඔහොමයි හරිද? දරුවා දාලා මනුස්සය යනවා යන්න. යන්නේ. දැන් මේ ගෑණි හිතනවා මේ ආම්දුරෝ දැන් මගේ දරුකමට ඇස් දෙක ඇරලා දරුවා දිහා බලයි. දරුවා හුරතල් කරයි කියලා ආම්දුරෝ කෙලින්ම භාවනාව. ඇස්මානෙට යනවා. ඇස්මාඩ කියලා බලන්න පේනවා මේ මිනිහාගේ හිත ගලක් වගේ. මොන විදියකින්වත් නැහැ. අර දරුවා කියලා දරුවා ඇඬුවට බිම දැම්මයි කියලා මොකක්වත් නැහැ. ඉතින් නැද්දකින් විතර මොන්ගේ හිත ගල් වගේ කියලා ආයෙත් දරුවා අරගෙන යනවා යන්න. ඒසට බුදුහාමුදුර ජේතවනාරාමයේලා කවියක් කියනවා ආගන්තෝන සෝච පසාදේති පච්චාගන්තෝන සෝචති උබතේ උවයේනේව තෝ තාදී සංඝා සංගාමජී මුනි සංගාමජී උඹ ගෑණි දරුවත් අරගෙන ළඟට ආවයි කියලා සතුටුකුත් නැහැ. ගෑණි දරුවා අරන් ගියයි කියලා කනගාටුකුත් නැහැ. ඔබ දෙකේදිම තාදී ගුණයක් තිබුණා. ඔබ දිනුවා. සංගාමචී කියලා කියන්නේ යුද්ධෙන් දිනු. ඕක ගෑණිට වුණා නම් මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ මෙහෙම කවියක් කිව්වයි කියලා ගෑනු මනසට අහුණා කොහොම වචනේ බුදුහාමුදුරුවෝ බණින්නේ. ඉතින් নানা ආකාර අරමුණු අපකරා එනවා. নানা ආකාර කර්මණු අපින් යනවා. ඉතින් මේකට මොකටද උපෙන්සාති කියන්නේ? මොකටද මෙවට අපි තැවෙන්නේ? තැවෙන්න අයිතියක් තියෙන එක තමයි පුතත්ජනකම කියන්නේ. නොතැවෙන්න අයිතියක් තියෙන එක තමයි ආර්යත්වය කියලා කියන්නේ. ඒක තමයි නොසලින්න මනස කියන්නේ. ඒක තමයි සීක කියලා කියන්නේ. ඒක පුරුදු කිරුවට පස්සේ තියෙනවා අපි අහක යන කුණු කන්දල් ඔළුවේ දාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් තැවෙනවා. තෙතපාන් කෑල්ලක් එළිය තිබ්බොත් ඒක බොහොම ඉක්මනට පුස් කරනවා. මොකද වාතයේ තියෙන ජල දාහසේ ජලයේ තියෙන වාතයේ තියෙන තෙරුණ ටෝස් පාම් කත්තිබර ඉක්මනට පුස් කරන්නේ නැහැ නේ මොකද ඒ විස බීජ ඇවිල්ලා තැම්පත් වෙන්නේ නැහැ වීලි බිබි විස බීජ හැමතැනම තියෙනවා ඒ නිසා හිත තපසෙන් තර කර කරගන්න තපස් රකින්නයි කියලා කියන්නේ ඒ ඒ තාපයෙන් තපසෙන් කවුරු අඬා හො ගෑවත් මොනවා වුණත් Taman බලන්න තියෙන කරයුත්ත කරනවා සැලෙන්න ඕනේ නැහැ. ආත්‍ත්‍තිගත වෙන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් හැඟුම්බර වෙන්න ඕනේ නැහැ. ඉතින් මගේ තියෙන වැරදි අදහසක් තමයි හැඟුම්බර වීම ඥානුගතියක් කියලා මං කියන. ඉතින් ඕගොල්ලෝ බයිනවා මට. මොන පිරිමි හැඟුම්බර වුණත් මට වෙන්නේ ස්ටිලිංගයක් විතර. ඒ ඥානයක පිරිමි කියලා මට වෙනසක් නැහැ. කොයි ඥානිය හරි Taman නොසලී ඉන්නවනම් මට වෙන්නේ පුරුෂයෙක් විතරයි. ඉතින් මේකට සමාන කියන පරුසයි කියලා නෑ. පුරුසයි. පක්ෂරේ. මේකයි වඩන්න ඕනේ. වෙත වරෙන් සතුටු වෙන්නේ අනේ ඵලයන් දරුවත් අරගෙන කනගාටුවකුත් නැහැ. සංඝා සම්මකාම ජීමුනි. ඉතින් ඒකට ඒකනේ අපි මේ ධර්ම සාකච්ඡාවෙන් කරුණු ගන්න හදන්නේ. අපි භාවනා කරනකොට නොසිතූ අරමුණු එනවා. එතකොට භාවනාවක් හැදෙනවා. ඊට පස්සේ අරමුණ යනකොට ඉතින් ආයෙ භාවනාවට එනවනේ. සතිය තියෙනවානේ. මේ දෙකම සමානයි. ඔබ දෙකම හිතලා කරපුවා නෙවෙයි. චිත්ත නියාමයක්. මේක දිහා බැලුවොත් මේක දිහා දැනගන්න පුළුවන් නම් අපි කොච්චරක්නම් සතිය නැතිකම නිසා යන්නේන ඇඟොම් නිසා දුක් විඳා ගන්නවා. මේ කොහොමද කවුරුත් උදව් කරන්නේ? ඉතින් එයා ඒක අයිතිවාසිකමක් කරගෙන තියෙන්නේ. අහකන්න රෙද්දස්සේ දාගෙන කනවා කනවා කියනවා. ඉතින් මොනව කරන්නේ? යන්නේ මොකටද ගන්නේ? මේ ළඟදී ඇවිල්ලා ගියා මේ අම්මයි තාත්තයි දෙන්නේ. මට ඉච්චර මතක නෑ රිට්‍රීට් කරලා තියෙනවා. එතකොට අක්කරි අතුරු සිද්ධියක් සිද්ධ වුණා. ආවෝ. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මගේ දරුවා මෙහෙමයි. එයාගේ මෙන්න මේ පැත්ත හොඳ නෑ. ස්වාමීන් වහන්සේ උඹන්දා කිව්වට මේ පැත්ත හොඳ නෑ. මම කොයි තින් පන්සිල් පද එකනේ කැඩලා තියෙනවා. හතරක් තියෙනවා ඕනේ කමන්නේ යන් කිය. එතකොට මේ මං කිව්වා ඒ වුණාට ඒ දරුවන් මේ හිතුවක්කාරයි කියන දේ අහන්නේ නැහැ. උන් මහා දඩබ්බර වයසේ ඉන්නේ කියලා බලන ගතිය තමයි දෙමාපියන්ගේ තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න දරුවන්ගේ හිතව දෙමාපියන්ගේ තරම් කෙරෙසිලා නැහැ. දරුවෝගේ හොඳට කිට්ටු කරලා අහන්න ඇයි එහෙම කරන්නේ කියලා උන්ට හේතු තියෙනවා. අම්මලා තාත්තලා නෑ මොහොම මේ කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කිව්වට හරියන්නේ නෑ. ඒ නිසා අහන්න දරුවා ඒ විදිහට හිතුවක්කාර වෙන්නේ මොකක්ද නැත්නම් හොඳට නිරීක්ෂණය කරන්න ඇයි කියලා දරුවා කාටවත් තරහට නෙමෙයි කරන්නේ. නිරීක්ෂණය කර නැත්නම් අම්මයි තාත්තා තරහ වෙනවා. ඒකට අර වැඩිමහල් දෙන්නා කියනවා ස්වාමීන් වහන්සේ අපි මෙහෙදි හැදිච්ච මිනිස්සු අපි පිටරට ගිහලා දරුවෝ හම්බුනේ එහෙදි. ඒ දරුවෝ හැදුනේ එහෙ. ඒ දරුවෝ ගෙදර ආවට පස්සේ අපි දෙන වල්පල් කතා කරොත් ඇවිල්ලා අහනවා ලැජ්ජ නැද්ද අම්මට තාත්තට මේ අනුගේ වල්පල් කතා කරන්නේ කියලා. අපි පුදුම විදිහට ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ ළමයි කියලා දෙනවලු අපිට මෙන්න මෙහෙම කරන්න ඕන කියලා. අපි ඒ වෙලාවේ ඇත්තටම ඒ දරුවෝ කියන දේ අහලා බලනකොට ඇත්තටම ඇත්තලු. අපි ගෙදරක හිටියානම් වල්පල් වලින් කොච්චර පෙට්‍රල් පුච්චනවද? උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඒ රටේ හැදිච්ච මිනිස්සුන්ට විල්ලෙජ්ජයි. අනුගේ කුණු කන්දේ අම්මලාට තාත්තලාට උගන්වනවා. උපාම වැඩන්නේ නෙවෙයි වැඩන්නේ නෙවෙයි අපිට. අපි මේ තියෙන එක බලගමුකෝ. ඒකට අම්මලා තාත්තලා හැදෙන්න කැමති නම් මං කියනවා දෙමව්පියෝ දරුවන්ගෙන් ඉගෙන ගන්න. ඒක නිසා ඔය හැම එන එකකම අපිට කරා එන හැම එකකටම ඔය සැලෙන්නයි තැවෙන්නයි යන්න තු එකෙන් පාඩම ගත්තොත් නොසැලී ඉන්න පුළුවන්කමක් තියෙනවා ඒක හිතප්පපුවක් නැතිකමක් නෙවෙයි. ඒක මේ යුතුයකම් පැහැරීමකුත් නෙවෙයි. පරුෂ ගතියකුත් නෙවෙයි පුරුෂ ගතිය. ඌව අරගෙන කතා කරන්න පටන් ගත්තොත් ලෝකෙමත් හොල්ලාගෙන අඬවාගෙන නවකතා ලිය හැකි, ශෝකාන්ත චිත්‍රපටි හදත හැකි. ඉතින් උඹත් අඬපන් ඒ ලෝකයක් අඬවපන්. එහෙම නෙමෙයි මේව පුළුවන් තරම් කාගෙන මට බුදුහාමර කියන වචන න අභිවදති කියන්න කතා කරන්න යන්න. මට කාගෙන ඉන්න පුළුවන් නම් කතා නොකර හිටපන්. එතකොට ඒකමට අධිරෝනවා. න අභිනන්දති ඒ පශ්චාත්තාප වෙන එක අභිනන්දනය කරන්නත් එපා. නාභිවද්දති නාභියන්දේ නාජ්ජෝසති ඔකට බැස ගන්නත් එපා හිත තේරුම් ගන්න ටික දාසින් ආවයි කියලා හතෝසිකුත් නැහැ ගියයි කියලා කනගාටුකුත් නැහැ. ඉතින් ඒකේ තියෙනවා. ඒක අපි ළඟ තියෙන එකක්. ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රතිපදාවක් වශයෙන් දැනගෙන පුරුදු කරන ගත්තොත් ඉච්චර අමාරු නෑ. ඉච්චර අමාරු නෑ. ඉන්සා ප්‍රශ්න ඉදිරිපත් කරපේක හොඳයි. තොරතුරුත් හොඳයි. නමුත් ඒකේ තොරතුරු නෑ. මගේ හිතට নানা ආකාර අරමුණු ආපු නිසා මට පශ්චාත්තාවයක් ඇති වෙනවා. නැවත අරමුණ සතිය ආනාපානේ මතුවීම නිසා මට සතුටක් ඇති වෙනවා. මේකෙදී පශ්චාත්තාපේ ලොකු වැඩි සතුට අඩුයි කියන එක කියන්න පුළුවන් නම් මම හිතනවා කියන්න දෙයක් ඇත්තේ නැහැ. එතකොට යා තමන්ම තමන් තුලින් කමටහන සුද්ධ වෙනවා. අන්න ඒ විදිහට බලන්න ප්‍රශ්නයක් ආවා. තෝරලා බේරලා මේ සඳහා මගෙන් එන ප්‍රතික්‍රියා, මගේ ප්‍රතිචාරය, මගෙන් එන හැඟීම කාටවත් තේරෙන්නේ නැහැ. හිතනවා නම් කවුරු හරි මේ අනිත් එක්කන තේරිලා කතා කරන කියලා. එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. තේරිච්ච මිනිහා කියන්නේ නැත්තම් අනික් කෙනෙකුට කරන්න බෑ. ඒක කමඨං සුද්ධ කරනට හරස් ප්‍රශ්න අහලා සුද්ධ කිරුවොත් නම් ඔන්න උත්තරයක් දෙන්න පුළුවන්. නැත්නම් ඉතින් නිකන් නිකන් කතා කරනවා විතරයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරන විට ඊයේ දිනේදී හා අද දින ඊටා හොඳින් සතිය පිහිටුවීමට හැකිවිය. සිත ඒකාග්‍රතාවයට පත්තු පත්ව හුදකලාව අත්විඳින්නට හැකිවිය. දිගින් දිගටම සක්මන් භාවනාවේ නිරත වී චිත්ත විවේකය ලැබීමට හැකිවිය. වරින් වර සිටිවිලි ආවද ඒවා මැඩගෙන සක්මනෙහිම සිත රඳවා ගන්නට ලැබීමෙන් निराமிස සතුට ලබන්නට හැකිවිය. පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය වඩන විට নিরතුරුවම ආනාපාන සතියේම සිත පවත්වා ගැනීමෙන් විවේකයේද සතුටද අත්විඳෙමි. තුන්වන දින හා සිව්වන දිනේ උදෑසන පරයන්ක භාවනාවේදී මේ විශේෂත්වයන් අත්විඳෙමි. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන විවේකජං ප්‍රීති සුඛං උපසම්පජ්ජ විහෙරති යන බුදුවදන සිහියට නැගුණි. මේ තතු මමයෙක් හෝ මානයෙක් නිසා නොව ගරු ස්වාමින් වහන්සේගේ අනුශාසනා ඔස්සේ පළමු වරට ලැබූ විස්තර අත්දැකීම් නිසා වටිනා ගුරු උතුමන් වහන්සේ නමට කරන ගුරු පූජාවක් ලෙසින් සඳහන් කරමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් බව නිරෝගී බව සැනසිලි බව පතමි. එහෙම මේ මං වගේ සෙලෙක ගුරුවරයෙක් මෙහෙම නම් බුදුහාමුදුර ළඟ හිටියනම් කොහොම හිටියේ? අපි ස්තුති කරනවා නම් බුදුහාමුදුරන්ට අවුරුදු 2600කට ඉස්සලා මෙවුවා මේ අන්ධබාල ලෝකයකට කියලා මෙච්චර අදිෂ්ඨාන ශක්තිය මේ තරම් ගේනකොට ඒකට හිතා ගන්න බෑ කොහොම කොහොම ಗುಣ ගායනා කරනවා මොනවද කියන්නද කියලා බුදුහාමුදුරන්. ඒ කියලා ඉවර කරන්නත් බෑ. ඒ වගේම තමයි බුදුරජාණන්සේගම දේශනා කරන මේ වගේ යම්මක් අත්දැකීමක් යම් ඥානයක් ලැබුවොත් ඒක නොකිය ඉන්නත් බෑ කියලා. ඒක ඒක මේ ස්වභාවයක්. ඒක මාන්නකාරකමට හෝ තණ්හාවට හෝ දෘෂ්ටියට කියන ගති තියෙනවා. නමුත් නොකිය ඉන්න බෑ. ඒ ඒ ඒ නිසයි ලෝකේ ශාසනයක් පවතින. වෙච්ච එකනා කොහොමද අනිත් එකනට නොකිය හරි යාකින් කිය වෙනවා. එහෙම නැත්නම් ඇඟෙනවා. එනිසා ඉන්නේ ජොලිය කියලා. නමුත් හොඳට මතක තියාගන්න ඔක්කොම දවසක ආයතනයක් කුරුවල් වෙනවා. sorry. ඔය ලැබෙන ශෝකයේ ඔය ලැබෙන ශෝකේ නෙමෙයි ඔය ළඟන සතුටෝ ආනාපාන ඔය සක්මණේ හම්බෙන සැප ඔක්කොම අර පොඩි ළමයෙක් පොඩි කාලේ විඳවපු දේවල් ලොකු වෙනකොට ගාණක් නැහැ අපිට පොඩි කඩේ තඹ සත පහක් හම්බුචාන් කොච්චර ජොලියක් තිබ්බද දැන් සත පහක් දෙන්න බලන්න කවුරුත් බිම නැමෙලා ගනීද කියලා බලන්න සත පහක් ගන්න බිම නැමෙයිද කියන බලන්න දැන් දැන් ලක්ෂ පහක් දීලා බලන්න ඉතින් මේ වගේ පළවෙනි පළවෙනි හම්බෙන දේවල් හරි රසයි හරි මිහිරි හරියට බඩගින්න ඉන්නකොට හම්බෙච්ච බලවෙනි පත් පිට වගේ ඕක කාගෙන කාගෙන කාගෙන යනකොට ඕකත් පුංචි වෙනවා හැබැයි ඊට ලොකු දේවල් හම්බ වෙනවා දිගට දිගට දිගට දිගට යනවා. මේක එකයි වාසි කර තියෙන්නේ. මට පින තියෙනවා. මට භව සම්පත්තිය තියෙනවා. මට තියෙන්නේ මේක දිනු පවුණු කරගන්න කියන විශ්වාසය ඇති වෙනවා. ඉතින් ඒක තමයි විශ්වාසා පරමා ඥාති. අපිට විශ්වාසය ඇති වෙන තැන ඥාතිත්වයක් ඇති වෙනවා. ඔය ලේනෑකම නම් නෙවෙයි. තියෙන්න ඕන ඕනෑකම. ලේනෑකම නම් අනේ කියලා වැඩක් නැහැ. මල්ල වාතයක්. ඕනෑකම ආවට පස්සේ ඥායකමක් එන්න පටන් ගන්නවා ඕන දෙයක් හදා බෙදා ගන්න පුළුවන්. බුදුජානක අපිට දෙන්නේ විශ්වාසා පරමාඥාති අපිට පේන මොනවා කෙරුවත් බුදුහාමුදුරන් කවදාකවත් අපිව පාවා දෙන්නේ නැහැ. ඒ ධර්මයේ කවදාකවත් නම ගාවෙන්නේ නැහැ. හැබැයි ඒක ඉතින් හිතලා බෑ මේ වගේ අත්දකින්න. අත්දකින්නකොට තේරෙනවා ධර්මයේ වයසට යන්නේ බුදුජානක දේශනා කරපු දේවල් වයසට යන්නේ නැහැ. ඉතින් අපි කෙරුවේ නැත්තම් වයසට ගියා වගේ තේරෙනවා. ඒ නිසා මම බාර ගන්න සතුටක් එහෙම නැත්නම් ගුරු පූජාවක් වශයෙන් බාර ගන්න නමුත් මේක ළමා වැඩක්. ඉස්සරහට තව දියුණුව කරගෙන ඔయిత වැඩි දියුණුවට වැඩි බරසාර දේවල් වලට යන්න මේක පින තියෙනවා අදිෂ්ඨාන ශක්තිය පිණිස මේ ඇහුදුට සීල දෙනාටම හේතු ආසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ පරයන්කේදී අද්දුටු හිස් බව සාමාන්‍ය අවස්ථාවවලදී අත්විඳින්නට ලැබෙනවා. උදාහරණ වශයෙන් පුටුවක වාඩි වී සිටියේදී පයින් ඇවිදගෙන යන විට යම් උපදේශක් බලාපොරොත්තු වෙමි. ත්වන් සරණයි. නෑ ඇත්තට මේක අර විවිධාංගීකරණය කියලා කියන්නේ මේක එක තැනකින් ලබාගෙන ඒක විවිධ තැන්වල යොදවලා බලන විවිධ වැඩ කරන ගමන් චේතනාවල් පහල කරන ගමන් ඒව කෙරෙද්දි හොඳට විස්රාමව බරක් කරගෙන කටුකොහලක් කරන වැඩ කරන නෙවෙයි කරන පටන් ගත්තට පස්සේ ඇත්තටම තමන්ගේ ක්‍රියාශක්තිය වැඩි වෙනවා. මේ හති වැටෙන්නේ එපා වෙන්නේ හැම දෙයක්ම විනෝදාංශයට යන්නේ. එimhe විවේකයෙන් නැතුව කරන හැම එකක්ම දඩයක්, හැම එකක්ම කැඹිරිල්ලක්, හැම එකක්ම වෙහෙසක්, හැම එකක්ම ඝර්ෂණයක්. ඒ මිනිසයා නිකන් ගිනි ගිනි ගලට අල්ලපු යකඩයක් වගේ ගුණි පුපුරු විශි කර කර වැඩ කරා. විවේකයෙන් වැඩ කරනකොට බලාහින් මනසට කාව්‍යයක් පේන්නේ, సౌందර්යයක් පේන්නේ. මනසේ වැඩේ নিমগ্ন වෙලා තියෙන්නේ චිත්‍ර ශිල්පයේ ලස්සන චිත්‍රයක් নিমগ্ন කරනකොට එයා ඒක নিমগ্ন වෙලා ඉන්නේ. මැග්නටයිස් වෙලා බලන එක වර්බේන මනස වැඩක් කරනවා නෙවෙයි කාව්‍යයක්, సౌందර්යයක් තියෙන. ආනේ సౌందර්යය තියෙන තැන විතර ජීවිතයක් තියෙන. අනික් කරාට මේක අංශ භාගයක් තියෙනවා. කොර වෙච්ච ගතියක් තියෙන කැඹිරිල්ලක් තියෙන පැහිඳිල්ලක් තියෙන දාසකමක් තියෙන. ওই විවේකී ආවට පස්සේ තේරෙනවා උතුම ශක්තිය. උතුම ගැම්මක් කියනවා බැටරිය නිතරම charge වෙනවා. කරගෙන කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේක මේ වගේ තැනකදී අල්ලාගෙන මේ වගේ තැනකදී අත්දකලා ඒ අත්දකපු දේ එතකොට ඇත්තට මේ අනේ මට භාවනා කරන්න හම්බුනේ නැහැ ඉතකන් හම්බුනා කියලා සැකයක් නෑ දුකක් නෑ මොකද කොයි වෙලාවෙදි මේ විවිකේ තියෙනවා මට තියෙන්නේ කවුරුත් එක්ක ගහපැන ගන්න කමනොත් විවේකී ගන්න පුළුවන් නේද? නිකන් හඬු සරුවලේ බෙන් කරච්චලේ ඉන්නකොටත් විවේකී ගන්න පුළුවන් නේද? අයෝකට භාවනා මධ්‍යස්ථාන කියලා සුදු ඇඳගෙන පේ වෙන්න ඕන කමක් නෑ. ඒක හොඳයි. නමුත් හැමතැනම ගන්න පුළුවන් නම් ඊට පස්සේ ආට මේ ඉරියව්වේ වෙලාවෙන් ඉෂ්ටි ඉද පුරුෂතු කියන එකෙන් පැවිදිද නැද්ද කියන එකෙන් ස්වාධීන වෙලා මේ විවේකී ගන්නවත් එක්කම බුදුහාමුදුරෝ පේන්න පටන් ගන්නවා බුදු බුදුහාමුදුර එක්ක සමාජිකත්වෙ ඉන්න පටන් ගන්නවා ඒ නිසා පුළුවන් තරම් එක දිනු කරන්න දිනු කිරීම සඳහා හැම බාධාවක් බාධකයක්ම සාධකයක් කරගන්න කියන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි සක්මන් භාවනාවේදී ඇතිවන නිදිමත සහ මත්තුණු ස්වභාවය හා ඉදිරියට ගමන් කිරීමට ඇති අපහසුතාවය මා දැන් හැම සක්මනකදීම අත්දකිනවා. ඉන් අනතුරුව පරයන්කය සඳහා යා යුත්තේ ඒ తත්වයේ ඒ අයුරින් එනම් නිදිමත ස්වરૂපයෙන් තිබියදීද නැතහොත් එය නැවත යථා තත්වයටපත් වූ පසුවද කෙසේ වෙතත් පරයන්කයට සුව පහසුවක් මින් ඇතිවේ මීටත් වඩා ඉහළට ගමන් කිරීම සඳහා වඩා සුදුසු අයුරු මෛත්‍රියෙන් පහදා දෙනමෙන් ඉල්ලමි පෙරුවන් සරණයි සක්මණේ ඇවිත් පස්සේ සක්මණේ විසඳෙන්න ආවිල්ල ඕන. නිජමන්තිදී මේකට යනවා කියන එක එච්චරම ඒත් ලාභ තියෙදි ඉඳ තියෙනවා. අජිතට වෙනසක් අත්දකිවි. සක්මණේදී හම්බෙනවන මතයක්, නිජමත ගතියක්. ඒක සක්මණේදී මේක හරහා යන්න ඕන. ඊට පස්සේ හම්බෙන මේ ඊගාට හම්බෙන ප්‍රබුද්ධ භාවය තුළ පිපිදීම තුළ පරියන්කයට ගියොත් හරියට නාලා කියලා බීලා අලුත් කරගත්ත ගියා වගේ තමයි. ඒ නිසා සක්මණේ ඇති වෙච්ච ප්‍රශ්නේ සක්මණේම විසඳන්න කියන එක තමයි ඔකට උත්තරේ. ගරු ස්වාමින් වහන්සේ 84000ක් දෙහෙර විහාර කළ ධර්මාශෝක රජතුමා මරණාසන්නයේ සිදු වූ අකුසල චේතනාවක් නිසා විශාල දුකකට පත් වූ බව අප අසා තිබෙනවා. එසේම සමහර පෞකාර ජීවිත ගත කළ අයත් අවසාන මොහොතේ හොඳ සිතිවිල්ලක් නිසා හොඳ ඉපදීමක් ලබාගත් බව අසා තිබෙනවා. කුපමණ කුසල් කළත් හොඳින් ජීවත් වුවත් ජීවිතයේ අවසාන මොහොතේ ඇතිවන සිතිවිලි කුසල් සිතුවිල්ලක්ම කරගන්නේ කෙසේද? දුක් විඳින මිනිසුන්, තිරිසන් සතුන් දුටු විට සසර ගැන මහා බියක් ඇති වෙනවා. ඒ නිසාම මේ දුක කෙලවර කොට නික්ලේශී බවට පත්වීම අරමුණු කරගෙන සියලු ඇවතුම් පැවතුම් පැවැත්වුවත් අප අතින් අප අතින් සමහර පව් සිදු වෙනවා. මේ ආත්මය තුල මෙම සසර ගමන නතර කළ නොගත හොත් අවසාන චේතනාවට අනුව හොඳ උපතක් ලබා කෙසේ හෝ මේ දුක කෙලවර කරගත යුතුයි. එබැවින් මරණ මොහොතේ අවසාන චේතනාව අවසාන චේතනාව සත්‍යජ කර ගැනීමට අදාළ උපදේශක් ලබා දෙන සීක්වා. තර්කෙන් නම් උදේ යන්න පුළුවන්. ධර්මාශෝක රජුරෝ පොළොංගේ පිඹුරක් කියලා දවස් හතක් හිටියලු. එහෙම එහෙම නැත්නම් අවසාන වෙලාවේ පිරිචිදුට ඇවිච්චමනසා දිවි ලෝකේ ගියාලු වෙන්න පුළුවන්. නමුත් එක ජීවිතයයි බග කියන්නේ. ඊගාවට මොනවද වෙන්නේ කියන එක ඒක සැරයක් ගත්තට ඊපස් සාති කියන්නේ නැහැ. ඒ නිසා ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කම්ම කියලා කර්ම જાති හතරක් තියෙනවා. ආසන්න කර්මෙන් තමයි ඊගාව භවයේ තීන්දුව කරන්නේ. ඊට පස්සේ ඒ භවය පටලවා ගත්තොත් ඊට පස්සේ අනේක ආයෙසරයක් පොට්ට chance එකක්. ඒ නිසා අපිට එකක් ගලවලා දෙන්න පුළුවන් කියමු ගැත්තට ඒකත් කරන්න බෑ. විශ්වාස කරන්න බෑ. මොකද කර්ම විශ්ය හරි විශාලයි. සංකීර්ණයි. ඒක නිසා අපි මේ ඔක්කොම මොන නුසුදුසුකම තිබුණත් මන්ත්‍රීතුමාගේ ලියුම තියෙනවා ජොබ් එකක් ගන්න පුළුවන් වගේ අන්තිම මොහොතේ විතරක් හිත හදාන බේරන්න හදනවා කියන එක අර සම්පූර්ණ කර්ම විශේෂ ආබාල කරගන්න සැලකීමක්. ඒ නිසා හැම මොහොතෙම මැරෙනවා හැම මොහොතෙම උපදිනවා කියලා හිතන්නේ. ඒසොට බලන්න මම එnde end end end කෙලෙස් අඩු වෙන ගමනක යනවනම් ඒකම තමයි මරණ මොහොතක් දකින්න තියෙන්නේ. එහෙම නැතු මේ සර්බලදාරි ජීවි කෙනෙක් ඇවිල්ලා අපිට chance එකක් දෙනවා. එහෙම නැත්නම් පොට්ට chance එකට හොඳ දෙයක් හම්බ වෙනවා කියනවා. ඒක ඔක්කොම නිකන් ළමා වැඩ. හැම වෙලාවෙම බලන්න ආස්වාසය ඉවරලා ප්‍රසවාසයට යන්න ඉස්සෙල්ලා ප්‍රසවාසය ඉවරලා ආස්වාසයට යන්න ඉස්සෙල්ලා හිත නැවුම්ද කියලා. ප්‍රසවාසී වෙලා ඊගාවෙන ආශාසයට මං යන්නේ නැද්ද කිමිතරම් මේ මොහුලන් දිහා බලලා මොනව කරන්නද අනේ කියලා හුස්මට බැන බැනද එහෙම නැත්නම් ප්‍රසවාසී වෙලා එන හුස්ම ඊගාටින ආශ්වාසයේ යන්න එන්නකොටම අල්ලන මට්ටමේ අවදිභාවයකින් යන්න පුළුවන් නම් මරණයක් අත්දකිනවා ජීවිතයක් අත්දකිනවා ඒ නිසා ඔය සම්මුති මරණයේදී ක්ෂණික මරණයේදී ආ බලන්න Taman දවසින් දවස ආලෝකෙන් ආලෝකයට යනවාද ගැඹුරින් ගැඹුරට යනවා. එහෙම නැත්නම් ලාමක වෙනවා කියලා. ඒකේ ඒක තමයි අපිට හම්බෙන පුංචි කඩේ පරීක්ෂණ. ඒකේ අවසානයක තමයි මරණය. ඒ නිසා වැඩ කරගෙන යනකොට තමයි තේරෙයි මේ පුංචි දේ කරන්න බැරුව අවසානයේ මරණ වේලාවේදී හොයන්න බලනවා කියලා කියන්නේ සාමාන්‍ය වෙලේ දුවලක් දිනන්න බැරි එක ඔලිම්පික් ගහන්න කතා කරනවා. වෙලේ තරගයක දුවලක් දිනා ගන්න බැරි එකා දිස්ත්‍රික්ක තරගයක් ගැන හිතා ගන්න බැරි එක නැෂනල් ලෙවල් එකේ කියලා මට ඔලිම්පික් ගියොත් නම් දෙන්න පුළුවන් ගේමක් වෙලා තියෙන යවන්නේ නැහැ නේ මම ඔලිම්පික් වලට ඒකයි ප්‍රශ්නේ. ඒ වගේ නිකන් ප්‍රයෝජන නැති කතාව වෙනවා. ඒ නිසා හැම චිත්තක්ෂණයම මරණය සිද්ධ වෙනවා. හැම චිත්තක්ෂණේ ඊගා කොනට පට්ට පොට්ටක් අල්ලනවා. භවනීත්‍යයක් තියෙනවා. අන්න ඒක දිහා බලන්න බල්ලක් බලන්න. එනේන චිත්තක්ෂණේ අපි තිරියන් වෙලා අවදි වෙලා සතිමත්ව අප්‍රමාදීව ඉදිරියට යනවනම් ඒක විතරයි මරණයට උදව් වෙන්නේ. අරව බොරු නෙවෙයි. නමුත් ඒව විනිශ්චය කරන එක ජීවිතයයි. ඒක නිසා එක ජීවිතෙන් පස්සේ ආයෙසරයක් පොට්ට chance එකක් තියෙන නිසා හොඳම වැඩේ ක්ෂණික මරණය ගැන හිතලා ඊගාවට මතුවෙන චිත්තක්ෂණයේදී ඒ ප්‍රසන්න භාවකයෙන් යුක්තව ජීවිතයට මුණ දෙනවද චිත්තක්ෂණයට මුණ දෙනවද කියනවනම් ඒ කලාව තේරුම් ගත්තොත් මරණය පිළිබඳ තියෙන එක අපිට පුංචි කරලා ප්‍රයෝජනවත් විදියට ප්‍රායෝගික විදිහට අත්දකින්න පුළුවන්. නැත්නම් අර පැත්ත අත්දකින්න එකක් මේ කියලා කරන්න බෑ කෙරෙන්න නම් ඉඩ තියෙනවා. එහෙම කියලා කරන්න පුළුවන් කෙනෙක්, එහෙම කර්ම วิ ෂය හසුරවන්න පුළුවන් කෙනෙක් නෑ. ගරු ස්වාමින් වහන්සේ ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අපි තමන්ගේ කෙනෙක් මැරුණහම අඬන්නේ ඒ පුද්ගලයා කෙරෙහි රාගය තිබෙන නිසාද? ඇත්තම ඒ පුද්ගලයා කෙරේ නෙමෙයි Tamanට පාඩු වෙච්ච ඉඳා. ඒක ඉස්ලාම මහපු දවසේ මට පුදුම අප්සෙට් එකක් ගියා. නාරදතුමා කිව්වේ. ඒකට අප්පච්චි මැරලා මම හැමදාම අඬනවා. එනේ චාරිත්‍රයට වගේ අඬනවා. මම යාළුවෝ හරි අප්සෙට් මම විශ්වවිද්‍යාලයක නතර කරයි කියලා ඊට පස්සේ කිව්වා යන් යන් අපි හරියට ඇංගිලා මම පන්තල් යන්නේ නැත්තම්. එයා ළඟට ගියාට පස්සේ මේ මනසේ මම දැකලත් නැහැ. ඊට පස්සේ මනුස්සයා බණ කියනකොට කිව්වා යම් කිසි කෙනෙක් යම් කෙනෙක් කෙනාට මරණයි කියලා අඬන්න වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කියලා. මට වස්ස විලියජ්ජාවක යකෝ කොහොමරි අපච්චි නැති රාජ්‍ය මිනිහ ළඟ මං වැටිච්චාම මේ සරම සම්පූර්ණ දෙමිල පෙඟිල පළලා ගියා සරම මැදි. මම තන්නේ කර එළුවේ. දාඩියෙන් පෙඟිල අඬා වැටෙනකොට පළලා ඉතින් යුනිවර්සිටි යාළුවෝ එහා පැත්තේ මිනිහ ඉස්සරහා ඉන්නවා මට පේනවා. ඉතින් කට්ටිය කියලා මට වෙන එකක් අඳවගෙන මාව අරගෙන ගියේ මලමිනියක් වගේ පිටිපස්සෙන් අඬා අඬා යනවා. ඉතින් මට හිතුණා මොන තරම් තකතිරුෂ්ණ ඕනද මම මේ තරම් අඬන්න කියලා. අර මිනිහට හොම්බට දැක් දමලාගෙන හිතන එයාකෝ මොනවද මේ කියන්නේ කියලා බලනකොට කතාව ඇත්ත. අපිට වෙච්ච පාඩුවේ ප්‍රමාණය තමයි අඬන්නේ. උගා කරන උගක් පාඩුවක්. ඉතින් අර තව මිනිස්සෙක් කියනවා මේ කොළඹ ගෙවල් වල තාත්තා මරිච්චාම දුවලා අඬනවලු ඉංග්‍රීසියෙන්. ඒ අඬන වචන සිංහලෙන් කිව්වනම් තාත්තා නැගිටිනවලු. තාත්තට ඉංග්‍රීසි තේරෙන්නේ නැතුළු මොකෝ ඉන්නකම් වෛරකම් කරලා සෙනගාවට පස්සේ ඉංග්‍රීසියෙන් අඬනවලු අයියෝ මයි දැටි කියලා. ඉතින් තාත්තට තේරෙනවනම් සිංහල නැගිටී කියලා ඉස්සර අනේ දුවලා ඇත්තටම මට ආදරෙයි කියලා. තන්නේ කර පචයක් යන්නේ. මේ කට්ටිය ගිහිල්ලා කට්ටිය ගිහිල්ලා පිරුණා මංචකේ අඬනවනේ මේ කොසිනාරාවේ. එතන ඉන්නවා හතර පහ දිනක අඬන්නම හාමුදුරු ටිකක් ඉන්නවා. ඒ හාමුදුරු ඔක්කොම යනකොට ඉතල පූජා කරන සිවුරු සේරම අරගෙන යන්නේ. ඒකයි අඬන එකේ තේරුම. ඒ ඒ වෙන හාමුදුරු කෙනෙක් ඉන්නවා ඉන්න දෙන්නේ අඬන්න දෙන්නේ නැහැ. මොකද අඬවුවොත් අරයට හම්බ වෙන්නේ නැහනේ. යතුරු තියෙන හාමුදුරු කැමති නැහැ අඬනවට. මොකද ඒ හාමුදුරන්ට හම්බ වෙන්නේ ටිකනේ. එච්චි අරගොල්ල අඬ අඬා මල්ල පුරවනවා. අඬන කඳුළු දාගෙන අයියෝ ඒ නිසා මෙව්වදියා මේ ඇඳිල්ලත් අපිට හාස්‍යයට ලක් කරගන්න, විහිළුවකට ලක් කරගන්න. ඒක බොරු නෙමෙයි. එයාට කෙනෙච්ච තණ්හා නෙවෙයි. Tamange ආත්මයට වෙච්ච පාඩුව. Tamange ආත්මයට වෙච්ච ආත්ම සිනහසමයි. බුදුහාමර කියන උච්චින්ද සිනේ මත්තනෝ උසුතං සාරධිකංව පාණිනා. වතුරට බහැලා නිරුන් දණ්ඩකින් නිරුමක් කඩලා ගන්නාසේ. මේ ආත්ම සිනහස කපල අරපන්. ඒකට රංග පාණ්ඩ දෙයක් නැහැ. ඔබට රංගපාන්න දෙයක් නෑ. රංගපාන්නේ තමන්ගේ සෙනෙහස. ඒක තණ්හා වෙන්න පුළුවන්, ද්වේෂ වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නය මම සක්මන් කරනකොට මුලින්ම එහාට මෙහාට ටිකක් ගොස් වම් කකුල තබන විට එයටත් දකුණු කකුල තබන විට එයටත් සිත යොදවනවා. පසුව පිටුපස කකුල එසවීමත් ඉදිරියට යෑමත් තැබීමත් යන ඉරියව් තුන දෙසම සතිය යොදවනවා. එම කකුල පොළවට තදවනවත් සමගම පිටුපස කකුල එසවෙනවා තේරෙනවා. එවිට එම කකුලද මුලින් ආකාරයෙන්ම බලනවා. ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේ ඉදිරියට පුහුණු කිරීම සඳහා උපදෙස් ලබා දෙන්න. ඔය ඉස්සරහට යනකොට ඒ විදිහට කයට ගත්ත හිත නැත්නම් ඇතුළට ගත්ත හිත නිසා සක්මන සම්පූර්ණයෙන්ම සිද්ධ මගේ කිසිම බලපෑමක් නැතුව. මම නිකන් හුදු නිරීක්ෂකෙක් විතරයි. ආනේ දෙන්න ගියාම සක්මන් කිරීම වැටි චාර්ජිල්ලක් විතරයි. එතෙන් යනකම් කකුල තියෙනකොට වම වශයෙන් දකුණු වශයෙන් මෙනෙහි කරන්න. නැත්නම් හිත පිට යන නිසා. යම් වෙලාවක හිත පිට යන්නේ සක්මන්ට ප්‍රිය වුණා. සක්මන මනාප වුණා නම් සක්මන්ට සක්මන් කරගන්න ඇරලා හතයි හතයි කියලා එවිදින බබාදියා තාම බලාගෙන ඉන්නවා. එයා එවිදිනවා. අම්මට හරි සතුටුයි. හැබැයි අම්මා අත දෙන්න යන්නේ නැහැ. දරුවා තනියම විදිහින් හරි ඉගෙන ගන්නවා. ආන්නේ වගේ මේ සම්නිකර අනායාසයෙන් වැඩේ යද්දී තමන් පිටගෙනෙක්ගේ සක්මනක් දිහා බලන විදියට බලන මට්ටමට ගියාට පස්සේ තමයි සක්මන ඇත්තටම මේ වශී කරගත්ත වෙනවා. ආණ්ඩු මට්ටු කරගත්ත වෙනවා කියන්නේ. එතකම් මෙනේ කරන්නේ. එතකම් ওই කියන විදිහට විවිධ ක්‍රම වලට මෙනේ කරන. නමුත් තමන්ගේ අතරතර ගත්තට පස්සේ මගේ ඇඟිලි ගෙහිමකින් තොරව දක්වන්න දක්වන්න කරන්න පුළුවන්. මගේ ඇඟිලියෙන් තොරව පරියංගයට පරියංගේ කරන්න පුළුවන්. මගේ ඇඟිලි කියන්නේ මම නැතුව මේ දිනදා වැඩ සේරම කරන්න පුළුවන්. ඒක කියන්නේ අපි මේ මොකද වගේ අපි හිතන්නේ <clears throat> අපි නැත්තම් ගෙදර වැඩ මොකක්වත් වෙන්නේ නැහැ කියලා. අයියෝ අම්මා බයින්ද ගියාම ගෙදර එළ මම නැත්තම් මේ ගෙදර මොනම දෙයක්වත් වෙන්නේ නැහැ කියලා පොළොවේ ගහනවා එක එක. ඉතින් අම්මා ඉන්න ඕනේ. බෝරු අම්මා නැත්තම් අපි ජොලියට අපි වැඩ කරගෙන ඉන්නවා. ඒ බොරු ඒ කොහොම නිකන් අර මේ කට්ටියගේ අවධානය කරන්න කරන දේවල්. ඒ නිසා මේ මම ඉගෙන ගන්න ડોક્ટર ෆර්නෑන්ඩෝ මට ඇවිල්ලා කිව්වේ අපි හිතනවා අපිත් බබ කරන ගම කරන බබා රාම බබා හාමි රාලහාමි වගේ හොඳ කිරුමෝ කියලා. අපි නැතිච්ච දවසේ ලෝකෙට තඹීක දැනුමක් දැනේද? මේ ලෝකේ දුවනවා. කවුරු හිතනවද නෑ නෑ එදාට ඉර පොඩ්ඩක් පහමා වෙලා පායයි නැත්නම් බට හිරෙන් පායයි මම ඉන්නකන් නෙමෙයි ඔක්කොම කෙරවෙවි මොකක්වත් වෙන්නේ නෑ ඔය එක එක ඔය එකන හැඳි ගෑවිලා මැරිලා ගියා මොනවත් වෙන්නේ නෑ සත්ත පහකට වැඩන්නේ අර ඒ දවස්වල නෑයෝ ටිකක් කන්නනවා වෙච්ච පාඩුවේ ප්‍රමාණයට එච්චරයි ඕක ටික දවසකින් ඒගොල්ලෝ දානයක් දීලා තුන් මාසේ දාන දෙනකොට තුන් අවුරුද්ද දාන දෙනකොට ඉවරයි ඒ නිසා මම නැති වුණාට මොන්නම දෙයක්වත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙම කියනකොට මම හිතනවා ඕගොල්ලෝ හරි අකමැතියි. කරන්න දෙයක් නැහැ. හිතාන ඉන්නවනම් මමයි ගම කරන රාලහාමි බබාහාමි මම තමයි මේ කෙරුවා කියලා ඔය එක එක්කත් නැතුණා කියලා මේ ලෝකෙට කිසි පාඩුවක් වෙන නිසා ඉන්න කොටත් බලන්න මලමිනියක් වාගේ ඥානෙ තිබුණට මෝඩයෙක් වාගේ අස්ති වුණට අන්ධෙක් වාගේ කන්ති උනට බීරෙක් වගේ ආන්නේ ඊදාට තේරෙන්න පටන් ගන්නේ බුදුහාමුදුරුත් එක්ක ඉන්න හැටි. හැම හැකියාවක්ම තියාන ඒක බලාගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ කොන්ද කැඩිච්ච එකෙක් වගේ. හැබැයි අවශ්‍ය වුණොත් කර දීලා වැඩ කරනවා වැඩේ යනවනේ. පැත්තකටලා වෙන්න පුළුවන් නම් එමන්ස හොඳම ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්. එයාට තමයි ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්න පුළුවන්. පරිපාලකයා කියන්න පුළුවන් වෙන්නේ කරන එක නඩ කරන් දීලා යට බලන්න ඉන්න පුළුවන්. ඉවසන්න පුළුවන්. හරි පොඩ්ඩ අතපය කපා ගන්නවා. නැත්තම් උන් හැදෙන්නේ නැහැ නේ. ඒක බලන්න පුළුවන් මිනිහට ලක්ෂයක් මිනිසු පාලනය කරතයි. හැම එකටම ඇඟිලි ගහන්න හදන මිනිස්සයාට අර කිසි කෙනෙකුට අවස්ථාවක් දෙන්නේ නැහැ, අත්දැකීමක් දෙන්නේ නැහැ. ඒ නිසා සක්පනට කියන්නේ ඔබ ඇවිදපන්. ඔබ ධක්මං කරපන්. බැරි නම් මං උදව් කරන්නම්. මම ඊට පස්සේ ටික වෙලාවකට පස්සෙකට යනවා මම බලාගෙන ඉන්න බැවිදපන් කියන්නේ. ඒක තමයි සක්මනේ දියුණුව කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ආනාපාන සති භාවනාවෙන් පළමු දෙවන තුන්වන හා හතරවන ධානවලට පත්වන විට ඒ ලක්ෂණ හා ධාන උපදවා ගැනීම සඳහා විශේෂයෙන් කළ යුතු පියවරවල් තිබෙනවාද එසේත් නැතිනම් ඉබේටම ආනාපානය තුලින් ධාන තත්වයන්ට පත්වෙනවාද අතර මේ ආනාපානයේ දියුණුව ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන් විපස්සනා පැත්තෙන් දියුණුවකුත් තියෙනවා සමත පැත්තකුත් තියෙනවා ඒක හරියට ගොවිතැන්පත් කරලා අස්වනු නෙලලා අස්වනු වර්ග කරනවා වගේ. මිනිස් මවන මිනිස්සයා මුළු අවුරුද්ද පුරාම මහන්සිලා මාස 6ක් මහන්සි වෙලා හරියට කල්යල් බල්ල මේක අස්සන ගිට ගන්න එපා නැත්නම් මේක නරක වෙනවා ඊට පස්සේ තෝරන්න එපා මේක පළවෙනි ක්‍රෙඩ් එක මේක සෙකන්ඩ් එක මේක තර්ඩ් එක කියලා බැතක් ගෙතින්න ගත්තට පස්සේ ඒක බැත පෑහලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා තෝරන්න එපා තේරුවේ නැත්නම් බැත පිටින්ම ගෙරදම ඕකේ මුකුන්දර කොක්කනාව බෝ වෙනවනේ. ඒ තෝරගන්න ක්‍රම විවිධයි. ඒක සමත වශයෙන් තෝරන්න පුළුවන් විපස්සනා වශයෙන් තෝරන්න පුළුවන්. නමුත් අත්දැකීම නම් හම්බ වෙනවා. ඒ නිසා අස්සෙන්න හම්බ වෙනවා. අස්සෙන තේරීම තමයි ක්‍රම තියෙන්නේ. කොණ්ඩේ තීන ගෑනිට දෙපැත්තට බඳින්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. කොණ්ඩේ නැත්තම් ඉතින් පිටරට කොණ්ඩයක් දාගත්තට ඒ කොණ්ඩ මොත්තර දාන්න බෑ. ඒක නිසා හොඳට ආනපාණ්ඩ යන්න අරින්න තමන්න ඕනේ නම් විපස්සනා පැත්ත යන්නේයි. ඒක තමන්ගේ ගෙනාවු කර්ම ශක්තිය හැදිර සමතේට යයි. මේක වශී කරගන්නවයි කියලා කියන්නේ මිරිස් වර්ග තෝරනවා වගේ. බැත පැහැලා අසර වෙන් කරනවා වගේ. රබර් කිර කපන මිනිහ RSS1, RSS2, RSS3 කියලා තියෙනවනේ ඒකේ grades. ඒ grade එක දන්නවනේ තමයි හෙට්ටු කරන්න පුළුවන්. කිරිගිල් දුන්නට හරියන්නේ නැහැ. අනිත් වගේ ලැබෙන අස්සන වර්ග කිරීමක් එතනදී. නමුත් අස්සන ලැබීම නම් මහන්සි වෙන කාටවත් හම්බ වෙනවා. ඒ නිසා ඒ කොයි එක හම්බ වුණත් ආනාපාන ජීවු කරපෙන්නාට අවඩක් වෙන්නේ නැහැ. හැම කෙනාටම ධ්‍යාන හම්බ වෙන්නේ නැහැ. ධ්‍යාන නොලැබුණත් ඒ හැමද සමාධියක් හම්බ වෙන්නේ සමාධිය දිගේ යන්න පුළුවන්. ඒ නිසා ලැබෙන දේ තියෙනවා මේ තෝරන හැටි, වර්ගීකරණය කරන හැටි එක එක ක්‍රම වෙන්න පුළුවන්. ඒක හරි වැදගත්. හරියටම කෙනෙකුට කියන්න. මට මෙන්න මෙච්චරයි මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙම නැත්නම් තමන් ගොවිතැන් කෙරුවට පස්සේ වෙළඳ පොළට කියන්න පුළුවන් වෙනකොට මට මේ වර්ගයෙන් මෙච්චරක් තියෙනවා. මේ වර්ගයෙන් මෙච්චරක් තියෙනවා. මේ වර්ගයෙන් මෙච්චරක් තියෙනවා කියලා එයාට පුළුවන් වෙළඳ පොළ පාලනය කරන්න. ඒ වෙනත වෙළඳ පොළට ඔක්කොම තොගේ පිටින් කියලා දැම්මොත් දින ගාණක් ගන්න වෙනවා. ඒ නිසා වශී කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔව්. ඒකට ක්‍රමයක් තියෙනවා. මොහොත් වශී කරන්න ඉස්සෙල්ලා සමාධියක් උපේලා තියෙනෝනේ. ඒ උපේන සමාධිය නම් භාවනා කරන ප්‍රමාණය හැටියට සාර්ථකත්වයේ මත තීන්දුව එන එකට මූලික දැනුමක් අවශ්‍ය කරන්නේ නැහැ. ධ්‍යාන වශී කිරීම පිළිබඳ දැනුමක් අවශ්‍ය කරන්නේ භාවනා සමාධියක් ඇති කරගන්න. හතරවන ප්‍රශ්නේ ආනාපාන භාවනාව තුළින් මාර්ගඵලයන්ට පත්වීම ඉබේම සිදු වෙනවාද එසේත් නැත්නම් ඒ සඳහා අදිෂ්ඨාන කළ යුතුද මාර්ගඵලයන්ට පත්වීම සම්බන්ධව පහදා දෙන්න පෙරුවන් සරණයි පළවෙනි හැරේට ඒක කඩාන යනවා. ධානයකට ගියත් එහෙමයි. ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ ඉස්ලාම් සරේ ස්වභාවයෙන් ධානයකට යන්න ආරින්න. ඊට පස්සේ පුළුවන් ඒ කිට්ටු කරගෙන එනකොට ආහෙනම් ඒ ගිය එක සිහි කරලා මේකට යන්න කියලා දෙවෙනි සැරේ මෙනෙහි කරන්න මොත් පළවෙනි සැරේ ස්වභාවයෙන් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ගහක ගෙඩි කඩන්න සුදුසුද නැද්ද කියලා බලන්න gediyak දෙයක් වැටෙන්න අරින්න ඕනේ. ඉදිරිය gediyak දෙයක් වටනවා පස්සේ දන්නවා මේ කන්නේ ගදි දැන් කඩන්න හොඳ හොඳයි කියලා. gedi කැඩෙන්න වැටෙන්න ස්වභාවයෙන් වැටෙන්න ඉස්සෙල්ලා කැඩුවොත් දුම් ගැහුවොත් ඉද්දෙනවා. නමුත් ඇඹුලයි. නියම ගහේ බඩු නෙමෙයි. නමුත් ගහේ බඩු වෙනකන් හිටියොත් වැටෙන්නේ එක එක දවස් ඉඳලා මාකට් එකට දාන්න බෑ. නිසා කරන්නේ ගොවියෝ එකත් එකක් ගෙඩියක් වෙන්නකන් ඉඳලා සීරම කරලා දුම් ගන්නවා. දුම් ගහලා ඉඳවිලා තමයි ධ්‍යාන බහ අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ. ගහේ ඉදෙන බඩු කියන එක තමයි ස්වභාවයෙන් මාර්ගඵලයට වැටෙනවා. ධ්‍යානයට වැටෙනවා. වැටුණාට පස්සේ ඒ ලැබපු ධ්‍යානය සමාපත්තිය එහෙම නැත්නම් මාර්ගඵල සමාපත්තියට යන්න නම් අදිෂ්ඨානෙ පිට වෙන්න පුළුවන්. පිට කරගන්නත් පුළුවන්. නමුත් ඉස්ලාම සදේ ස්වභාවයෙන් යන්න දෙන එක තමයි මේ කහේ අඹ ඉදිච්ච කහේ ඉදිච්ච ගෙඩි කන්නා වගේ වැඩි. සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ ශුන්්‍යතා අවස්ථාවේ භාවනා කරගෙන යමි. මෙහි ඇවිත් භාවනා කරගෙන යන විට සිත තැම්පත් වෙන බව දැනිනි. ඊයේ උදේවරුේ සක්මන් කරන විට සිත හිස් වී ඇති බවක් දැනුනි. එසේම සක්මනේ පැයක් විතර ගත කළ පසු පරයන්කයට වාඩි වීම වාඩි වීමි. එවිට මුලින් සිත ඈතට ඈතට පෙරලීගෙන යනවා දැනුනි. පසුව ඊටමත් ප්‍රභාෂවර විය ඒ තුල ජීවිත කාලයම වත් සිටිය හැකි තරම් පුදුම විවේකයක් සතුටක් දැනුනි. හැයකට වැඩි කාලයක් සිටි මා නැගිට නැවතත් නැවත සක්මනේ යෙදුණෙමි. එවිට විටක දකුණු පැත්තටත් තව විටක වම් පැත්තටත් අල්ලුවනවා මෙන්ම ඇවිදීමට අපහසු ගතියක් දැනුනි. අමාරුවෙන් එසේ කීප විටක් සක්මන් කර පරයන්කයට පැමිණි විට නැවතත් එම විවේකය අත්විඳිමි. බොහෝ විට සීලයන් සීලයක් සමාදන් වී gederin පිට සිටින විට මේ තරම් නොවුනත් මේ විවේකය මීට පෙරත් අත්විඳෙමි. නිවසේදී හිත අවිවේකී වන අතර සමහර අවස්ථාවල පරයන්කයට ඉඳ ගැනීමට බැරි තරම් අවිවේකී වේ. එවිට සිහිවන්නේ කැලයක තනි වී භාවනා කරන සිටින අයුරුය. ගරු ස්වාමින් වහන්සේ මෙම தত্ত্বය පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. নিরතුරු කමඨහන් දී යහමගට යොමු කළ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම පතන්නෙමි. මේකට ඇත්තටම පරියන්කේ හරි සක්මනේදී හරි මුදුවර සතිය පිටලා ඔය හිස් කිරීමයි මේකේ ආනිසංසය. ඒකටයි මම මේ යන්නේ. අස් කිරලා අස්පස් කිරීමයි මේ කරන්න තියෙන්නේ. ක්ෂය කරන්නයි වැය කරන්න කියලා දැනගෙන ඒකේ අඩියට ගියොත් ඊට පස්සේ කොයි ඉරියව්ව වෙනස් වුණත් අර විවේකයේ හැම තියෙනවා. ඉඳගෙන ඉඳලා නැගිට්ටත් නැගිටලා ඉඳලා ආයවිල ඉඳගත්තත් ඒ විවේකයේ දිගටම තියෙනවා. මොකද මේ විවේක ස්ථානය ඉරියව්ව ගැන අපේක්ෂාවක් නැහැ. විවේකී කියන එක විවේකයක්. ඒකට කාලයක් නැහැ, දේශයක් නැහැ. ඔත් යෝගාවචරයා ඉඳගෙන ඉඳලා සක්මන්ට ගියාට පස්සේ හිතන්නේ අනේ සක්කා භාවනා කැඩුනා. එනිසා සද්දයක් ආවම හිතන්නේ භාවනා කැඩුනා. වේදනාවක් ආවම හිතනවා භාවනා කරනවා කියලා නෑ. ඒක ඇවිල්ලා ගියාට පස්සේ ආයෙත් අර විවේකෙම ලබනවා. කැලේ මැද තියෙන වතුර විලා බොහොම නිෂ්කලව තියෙනවා. පොඩ කොලයක් වැටිච්චාම මේක සැලෙනවා. ඒකේ ඡායාව හෙල්ලෙනවා. නමුත් ඊට පස්සේ ආයෙ මොකද වෙන්නේ? ආයෙ සැලෙන නිසා නෙවෙයි. ඒක වතුරේ හැටි. වතුර වැඩිච්චාම සැලෙනවා ඡායාව වෙනස් වෙනවා යුරේ රූපේ වෙනස් වෙනවා නමුත් වතුරේ නැවත නිශ්චල වෙන ගතිය කඩන්න බෑ වතුර මේ මේ කොලයකට මිනිස්සු ගිහිල්ලාවලු මීමැස්සෙක් ගිහින් බලපන් දැන් උඹ හදන හදන මීමැස්සික තීරම මිනිස්සු කඩාගෙන යනවා ඔබට ලැජ්ජ නැද්ද නැවත නැවතත් මීපෙණි හදන්නේ. ඊට පස්සේ කොළු මිනිස්සයන්ට පුළුවන් හදපු මීපෙණි කඩන්න විතරයි. මගෙන් උන්න මං හදපු මීපෙණි හොරකම් කරනවා. මීපෙණි හදන හැටි මගෙන් හොරකම් කරන්න පුළුවන්ද කියලා ඇහුණු මිනිස්සෙක්. ඒකට මිනිස්සයා මොඩයි. මිනිස්සට ඒ හැකියාව නැහැ. ඌට පුළුවන් නේ හදපු මීපෙණි කියන්නේ. විනිච්චාවක්. මූට කවදා මීපෙණි හදන්නත් බෑ. මම මීපෙණි හදන්නේ හොරකම් කරන්නත් බෑ. ඒ වගේ හිතට කියන්න ඕන කෙලෙසයක් ඇවිල්ලා පළච්චාවයි. උඹයි විවේකී සමාදන් වෙලා හිටපන්. කොයි ඉරියව්වෙත් ගන්න පුළුවන්. ඔය දැන් කියන විදිහට ගත්ත එක සක්මණෙන් පරියංගයට පරියංගයෙන් සක්මණට යනවා වගේම කොයි අරමුණේ ඇවිල්ලා ගියත් ඒ පසුවෙන් තිරේට මුකුත් වෙන්නේ නැහැ. ඒ තිරේ ගිනි ගන්නක් පෙන්නවා, දියල්ලක් පෙන්නවා, තිරේ පෙගෙන්නේ නැහැ. තිරේ ගිනි ගන්නෑ. ඒ නිසා අපි සමාදන් වෙන්නේ පේන ඒ වෙලාවට පේන ගිනි කණ්ඩායි ජලයයි නම් ඉතින් රත් වෙනවා සීතල වෙනවා. මුත් තීරයේ සමාදන් වෙච්ච දවසේ පේනවා මුගිනි කඳු පේනවත්, දියල්ලක් පේනවත්, යුද්ධයක් පේනවත්, සාමයක් වෙනවත් තීරේ තීරේම තමයි. ආන ඒක සමාදන් වෙච්ච දවසේ පේනවා බුදු ආමසෝ ඉන්නේ එතන. උන්ට අපිට පේන්නේ චිත්‍රපටියේ තිරේ නෙමෙයි බලන්නේ අපි චිත්‍රපටියේ පෙන්නන කෝලං කොල්ලා කෙල්ලා පිටිපස්සේ යනවා මල් ගහක් පේන දෙනවා දුෂ්ටෙක් ඉන්නවා ඉතී මේකට විසිල් ගහනවා ගෙදර ගිහිල්ලා ආඬනවා නමුත් tire hina වෙනවා නන්නේ මෙහෙම තකතිරු જાතියක් මේකට මේ වැටෙන රූප ටික අල්ලගෙන මේ අක්කු ශෝකාන්ත හදා ගන්නවා දුක්ඛාන්ත හදා ගන්නවා අනේ මං දවස් ගාණක් මේ චිත්‍රපටි පෙන්ලා දිනවා මගේ මුකුත් වෙලා නැහැ. tire මුකුත් වෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. හිතා ගන්න බෑ බුදු කෙනෙක් ඇවිල්ලා නොකියුවනම් අපි හිතන්නේ අපි හොදලා ගොඩ ගන්න බැරි අසුචි වලක් කියලා. මේක ඇතුලේ තියෙනවා මේ නොසැලෙන නොකිලිවිටෙන එහෙම නැත්නම් අනිදස්සන අපපතිතිත දේ අපික සමාදන් වෙන හැටි දන්න. ඒක නිතරම ඇවිල්ලා අපිට ආරාධනා කරන සමාදන් වෙනවා කියලා. අපිට පේන්නේ හරි පාළුයි වගේ. හරි කම්මැලි වගේ. ඊට වෙන්නේ අර පේන චිත්‍ර දිහා බලන්නේ. නමුත් මේ වගේ සිද්ධි වලින් පේනවා පරියන්කයක් ඇති කරගත්තාම සක්මණේ ගියත් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ දිගට දිගට මේක පැවිතෙන්න ගියාට පස්සේ උපත්තියේ වටම පැවිතිච්ච මේ විවේකයේ Tamanට තේරෙන පටන් ගන්න දවසේ තේරෙනවා ජීවිතේ මල් විහිංපත්. අනුස්සකම තුල හැම වෙලාවෙම නිවන තියෙනවා. නමුත් අපි ඉල්ලන්නේ කාමේ. ඉතින් ආයිදා කහපන් කියලා දුන්නාම කන්නේ නිවනම තමයි. කාලා මැරෙනවා. ඒක නිවන කන්නේ නැතුව නිවන ගරු කරගන්න විවේකී තියනවා කියලා සමාදන් වෙච්ච දවසේ කිසි කෙනෙක් ඉන්නේ නැහැ කියන්නේ. Tamange මෝඩකම විතරයි තියෙන්නේ. ඒ නිසා මේකට නැවත නැවත ඇවිල්ලා ගෙවදින්න අරින්න. මේ අමුත්තට එන්න දෙන්න එතකොට ආඩ්‍ය වෙන්න පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ රාත්‍රියේ නිින්දට යාමට පෙර මා නිදා ගැනීමට සැරසෙන ඉරියව්වට සිත යොමුකොට හිසේ සිට දෙපතුල දක්වාත් දෙපතුලේ සිට හිස දක්වාත් සිත යොමු කරමින් සිටියෙමි. මුළු රාත්‍රියම මා ඊතා නිදහස්ව එම ඉරියව්වෙන්ම ගත කළ අතර මට වෙනදාම නිින්ද ගිය බවක් මතක නැත. මා නැගිටීමේදීද නැත. කාමරයේ විදුලි පහන දල්වන බව අවට අවට පිටාවේ එළියෙන් ඇසුණු මිනිස් කටහඬවල් කුරුල්ලන්ගේ හා සතුන්ගේ නාද මා නොනිදා සිටින අවස්ථාවකදී මෙන් මට ඇසුණි. නමුත් ඒ කිසිවක් සිතට ගියේ නැත. එලාම් හඬට ඇහැ ඇරෙන විට මට ඊයේ නිින්ද ගියේ නැහැ නේදයි සිතුණි. නමුත් සිතට හෝ ගතට මහන්සියක් දැනුනේද නැත. මෙම తත්වය කුමක්දයි මට කාරුණිකව පහදා දෙන සේක්වා. ඒ වචනේ තුළින් තමයි ප්‍රබුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ පිබිදිච්ච ගතිය. බුද්ධ කියන්නේත් ඕකට තමයි. මේ කයෙන් අසමාන විදිහට වැඩ ගන්න මනුස්සයාට මරණ ඉන්දක් අවශ්‍යයි. ගොර ඇද ඇද කෙල පෙර පෙර දත් පිටි කකා බුදියන්න මේ මේ හොඳට දවස පුරා විවේකීව විස්රාමයෙන් වැඩ කරන මනුස්සයාට විස්රාමයක් ඕනේ. ඉරියව්ව ඕනේ. නමුත් ඉරියව්ව හිටියට හිත නිින්දට යන්නේ නැහැ. හිත හොඳටම විස්තර කියන්න පුළුවන් මෙහෙමයි වුනේ කියලා. ඒක මේ ළඟදී ඇමරිකාවේදී පෙන්ලා තියෙනවා ඔළුවට 116ක් තකොද ඉලෙක්ට්‍රෝඩ්ස් දාලා හැමතැනටම එක්කෙනෙක් නිින්දට යන්න ඇරලා එක්කෙනෙක් අවදියෙන් කියලා බලනකොට නිින්දට ගියයි කියලා මොලේ මොන්නම ක්‍රියාවලියක්වත් නතර වෙන්නේ නැහැ. මොලේ ක්‍රියාකාරකම් ඒ විදිහටම වැඩ. නිින්දේ ඉන්න එකනක වාට වතුර දාලා නැගිටිනකොට පොඩි කම්පනයක් ඇවිල්ලා ආයෙත් එක මට්ටමකට. ඒ නිසා මේක යකායි කම්මල වගේ මේක ඇතුලේ. අපි නිදාගත්තයි කියලා කිව්වට ඉතින් මං කියන්නේ බිව්වයි කියලා කිසි වැරද්දක් නැහැ බිව්වම තොච්චරම තමයි වෙන්නේ බොරුවට බනින්නේ බොනවයි කියලා ඒ මනස බිව්වට පස්සේ බොරුව බීලව නටනවා කියන්නේ තනි බොරුව ඌට අර කියාගන්න බැරි මිනිහට බැන්නේ නැහැ කියලා බීලා කියලා කියයි මම චව්ව ගණන් ගන්න බෑ මම කාලා බීලා ඉන්න වෙලාවේ කියලා අපි ඔක්කොම බීලා තමයි ඉන්නේ මතේ බුදුහාම කියන්නේ මදය පමාදය මදේට ප්‍රමාදයට හේචෙන මත්පැන් කියලා කියන්නේ අපි අපි ප්‍රමාදේ නම් ඉන්නේ මත්පැන් බිව්වත් නැතත් මත්පැන් තමයි. මත් වෙලා ඉන්නේ. මේ එක එක දේවල් වලට. මධ්‍යසාරීටම නෙවෙයි. নানা ප්‍රකාර දේවල් වලට. ඒ නිසා මේ රූපදී නටනවා. නමුත් හොඳට ඕක හැම වෙලාවෙම හිටින්නේ නැහැ. ඕක හුඟක් වෙලාට ඔය එක සිද්ධියයි දෙකයි එක රැයක් දෙකක් වෙන්න පටන් ගන්නවා. පැහැදිලිවම ඉතින් අව බොහොම සුවේලවන සුළුයි. කිසිම නිින්දක් නැහැ. කිසිම කඩਿੱත්වකුත් නැහැ. මේ තමයි ප්‍රබුද්ධ කියන්නේ. ප්‍රබුද්ධ කියන්නේ පිපිසිච්ච මනසක්. බුදුජානනාංශ කියනවා අනික් කුකුල් පිටර රාශියක් රකින්න කිකිලියක ඉස්සල්ලාම අවදි වෙන පැටියා. උගේම මුවසිලින් නියසිලින් තමයි මෙතෙන් පොර කටු දෙකෙන් තමයි පිටරේ කට කඩා ගන්න. මුවත් කොටත් ඇවිල්ලා හරියට කටට හේතුන දමලා අරිනවා. ඌ පිපිදෙනවා. අනික් කට්ටිය පිටරේ ඇතුලේ තාම. බුදුන් කියනවා මම පිපිජිලා බලනකොට මට පේන්නේ ඔක්කොම පිටතර විතරයි. එක එකක්වත් නැගිටලා නැහැ. ඔක්කොම ඉන්නේ තාම කට්ට ඇතුලේ. උගේ රුචි අරුචි ඇතුලේ. උගේ පෞරුෂත්වය ඇතුලේ ඌ ඒ කට්ට ගන්නවට බයයි. මේ බුදු වෙන අංකුරයන් වහන්සේට පේනවා මේ කට්ටෙන් මම හිර වෙලා ඉන්නේ එළියේ ආලෝකයේ තියෙනවා ඇදලා අරනවා කුඩු වෙලා යනවා. ඉතින් කඩාගත්ත කට්ටිය පිපිදුනා. අර තමන්ගේ රුචි අරුචි කණ්ඩිකට තමන්ගේ මනාප වලට බැඳිච්ච එක පිටතර කට්ටිය ඇතුලට වෙලා හිර වෙලා ඉන්නවා. එතන මේ වේබුසයාඩෝ මේ මහසි මේ මේ ගෝයන්ක සිස්ටම් එක ඔය උබා කින්ද කියලා දුන්න එක නම් කද්දාකවත් නිදා ගන්නද ඒ සංඥාන්සේ මෙහි අපු වෙලා අපේ ලොකු සංඥාන්ස ගියලු බලන්න මේ අහන්න පත්‍රේ දාලා තිබිලා තියෙනවා මේ සංඥාන්ස කතා නිදා ගන්න නැහැ කියලා අපේ ලොකු සංඥාන්ස ගිහලා 11 විතරනකම් බලා හිටියලු මේ වගේ කට්ටිය තියාන සාකච්ඡා කරනවා පස්සේ ලොකු සංඥාන්සට ඉවි බැක් කරනවලු ඉදිමට ගිහිල්ලා කරන්න දෙයක් නැතිකමට ගිහිල්ලා දාන්න යන්තම් එකමාරට ඇරනෝනේ ඇවිල්ලා බලනකොට දක්වම් කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් තානාපති කාර්ලේ කට්ටිය ආවලු කතා කරනකොට කොහෙද ගියාලු මයේ තියෙන මෝඩකවට මම් බුදිය ගත්තට ඒ ශාන්සිය නිදා ගන්න නැතිලු. ඒ තියෙනවා මේ ගඹුළු සෑඩෝ කියලා සිස්ටම් එකක්. ඒ ඒ සංතර ඉස්සල්ලාම ඇත්තට ඇමරිකාවට ගලන ගියේ. ඒ මොනාස්ට්‍රියේ පැවිදි වෙනවා නම් කවදාවත් නිදා ගන්න දෙන්නේ නැහැ. තරපු පෙළේ හරි කොහේ හරි ගිහිල්ලා ඔහොම පොඩ්ඩක් හේට් වෙලා ඉන්නවා. ඇඳවල් කවදාකවත් නැහැ. ඒ ට්‍රැඩිෂන් එකේම නින්ද නැහැ. ඒ සාංශලා දෙනම කියපු කතාවක් තමයි නිදා ගැනීම තිරිසන් වැඩක් කියන්නේ. අපිට නිදා ගන්න වෙනවනම් ඒ ඉතින් අර දවසේ කරපු කැත ගැඩ ටිකට ගෙවපන්. දවසේ උන්දුවට සතියෙන් අවදියෙන් ඉන්නවනම් රැයට ගිහලා හාන්සි වෙනවා. ආන්සුනාට වෙච්ච දේ ඔක්කොම පේනවා. මේ කියන්නේ කුඩු සද්ද ඇහෙනවා, මිනිස්සු කතා කරනවා එනවා. මේ හිතට නිකන් උඩින් පියාඹන පීසි වගේ යනවා. අවදි බව දන්නවා. හැබැයි විරය විවේකයට ඒක කියන්නේ විස්රාමයට බාධාවක් නෑ. හැබැයි එහෙමනම් දවසේ තිස්සෙත් විස්රාම මනසක් තියෙන්න ඕනේ. උදේකලා මනසක් තියෙන්න ඕනේ. විවේක මනසක් තියුණොත් රැයි දවලුයි ඒතර රාත්‍රී දිවා සංඥාව ගන්න පුළුවන්, දිවා රාත්‍රී සංඥාව අරගෙන ගත කරන්න පුළුවන්. කරපු නැති කෙනෙකුට මොන්න තාලෙන්වත් විස්තර කරන්න බෑ. මොකද කවදාකවත් බලාපොරොත්තු වෙන විදිහට කඩਿੱතු ගතිය නැහැ. උදේ නැගිටලා බලනකොට අරුණ උදයේ පිපුණ මල්ලසේ මොකක්ද ඉතුරු කියන්නේ? පිබ්බිත මැලි කඳු රැළලා, ඉදර පිසලා, මූණ දෝලා යුතුයකම් ඉෂ්ට කරගෙන ඉන්න පුළුවන්. මේක නැත්තම් උදේ නැගිනකොට එන ගහච්ච සෝම් පිටින් වගේ කබ්බ පෙරාගෙන, ඔළුව කඩාගෙන ස්ටීම් කරලා ගන්න ඕනේ මූණ. ඒ මොකද රැතිස්සේ මේ පොර පෙරලි. අදී දෙක අතර සමතුලිතතාවයක් තියෙන දවස තුල ප්‍රශ්න නැති, අවුල් නැති ජීවිතයක් ගත කරන රැති තද නිින්දක් ඕනේ. සමහරවිට පොඩි පොඩි ගැස්මක් වගේ ගැස්සෙනවා තියෙන එක පාට ගිහිලා අපව වෙනවා ෆ්‍රෙෂ්. හැබැයි පැය ගාණක් ඉරියව්වේ ඉන්නවා. ඒක දැක් ගන්න හම්බ වෙනවා නම් අපි සතුටු වෙනවා මේ ගොඩනැගිල්ල හදපු එක ගැන. කට්ටිය ෂෝක් එකට බුදිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. භාවනාව ආනාපාන සතිය. භාවනාව ආරම්භ කර කරගෙන යාමේදී භාවනා අරමුණ වූ ආනාපානය සියුම් වී නොදැනී යයි. මෙම අවස්ථාවේදී කය පිළිබඳ අරමුණක් නොදැනී ගොස් හිස් අවකාශයකට පැමිණියාසේ දැනේ. ටික වේලාවක් මෙසේ පැවත, ඉන්පසු උණුසුම් සිසිල් හා තෙරපීම් ගති විටින් විට ඇති වී නැති වී යයි. ඒ සමගම සිතේ තිගැස්මක් සමග හුස්ම වැටීම නැවතත් ක්‍රමයෙන් දැනෙන්නට පටන් ගනී. මෙම අවස්ථාවේ හිත විසිරෙන ස්වභාවයක් ගනී. ඇතැම් විට බාහිර අරමුණු එනම් ශබ්ද වැනි වලින් පවා ආනාපාන අරමුණට බාධා පැමිණේ. සිතත් නොරිස්සුම් ස්වභාවයක් හටගනි. නමුත් මෙම தત્ත්වය ටික වේලාවක් පැවත නැවතත් සිත ආනාපාන අරමුණට වැටි අරමුණු සියුම් වී නොදැනී යයි. මෙලෙස මෙය මාරුවෙන් මාරුවට සිදුවේ. භාවනාව ඉදිරියට ගෙන යාම සඳහා මෙම අවස්ථා දෙකෙහිම ඇතිවන තත්වයන් පිළිබඳ උපේක්ෂා සිත පවත්වා ගත යුතුයද අද උදේවරුේ පැවති ධර්මදේශනයේදී ඒ පිළිබඳ උපදෙස් ලැබුණත් එය තවදුරට පැහැදිලි කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. පෞද්ගලිකව හමු වී කමඨහන සුද්ධ කර ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් ඊතා අගය කොට සැලකමි. පෙරුවන් සරණයි. දැන් ඉතින් පෙරහැර ගිහිල්ලා දැන් ආයෙ කොහෙද මේ පුද්ගලිකව හමු වෙන්නේ තියෙන්නේ. කොහොමඩක්වත් මම දැන් බොහොම ආඩම්බර වෙලා තියෙනවා. දෙන්නෙම නැහැ. කාටවත් දෙන්නේ නැහැ. එතකොට මේ වගේ කතා කරනකොට ඔක්කොගෙම දේවල් බෙදා හදාගත්තා. ඉතින් අපි පිටගංකාරයෝ නෑනේ. බෙදා ගන්න එකයි තියෙන්නේ. මේ කියන විදිහට නිසලවිල තියෙනවා, කොලයක් වැටෙනවා, සැලෙනවා. නමුත් Taman දැනගන්න ඕනේ වතුරේ නැවත මේ මේ පෑදෙන ගතිය කොලයකට කැඩෙන්නේ නැහැ. කොලයකට කැඩෙන්නේ අර ඡායාව පෙන්වන ගතිය විතරයි. ඊට පස්සේ හෙල්ලිලා ආයෙ තැම්පත් වෙනවා. ඊට පස්සේ ආයෙ බලන්න තියෙන්නේ ආයෙ කොලයක් වැටෙනකම් බලහින්න ගොඩ වෙලාවක් ආයෙ දිනවා කොලයක් වැඩෙනවා. එතකොට පේනවා මේ වතුරේ තියෙන ගතිය, මේ මතු පිට සම වෙන ගතිය කවදාකවත් නැති වෙන්නේ නැහැ. වතුරේ ස්වභාවය, ඒකට කියන ගති, භාව, ස්වභාව. ඒ වගේ තමයි අපේ හිතත් කම්පන චංචල තියෙන තාකල්, ඝර්ෂණ තියෙන තාකල් සලීමක් ඇති කරනවා. ඝර්ෂණයට සම්ප්‍රේණයට සාපේක්ෂව. ඒක ඉවරුනට පස්සේ ඉවරයි. අපි ඒ ගැන පශ්චාත්තාප වෙනවා මේ මගේ හිත කියලා හිතන්නේ මේ හිතේ චිත්ත ලක්ෂණය මේ චිත්ත ස්වභාවය මේක තියා දැනගත්තොත් ඒකේ චිත්ත භාවයේ චිත්ත මේකට කියන්නේ මේ නියාමයේ කියලා ඒ චිත්ත නියාමයේ දැනගන්න මේක සැලෙන්නම ඕනේ සැලුණු පස්සේ කරවන හිටියොත් ආයෙ නිපේම අපි තටමලා නෙවෙයි නිශ්චල වෙන්නේ තටමනුවොත් නිශ්චල වෙන්නේ නැහැ තටමන්න ගියොත් නිශ්චල වෙන්නේ නැහැ හොඳට දැනගන්න ඕනේ වතුරට කොලයක් වටනවා උලඟක් කියා සැලුණා. ඒක මගේ නෙවෙයිනේ. උලඟාවෙත් මගේ නෙවෙයි, කොලේත් මගේ නෙවෙයි. දැන් මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. එතකොට බය පශ්චාත්තාවයක් එනවා. මේක විතරයි කෙලෙස් කියන්නේ. ඒකට අකම්පිත ගතියක් තියෙනවනම්, නොසැලෙන ගතියක් තියෙනවනම් බුදුන් තමයි. ඔබට බෑ කෙලසන්න වතුරේ තියෙන සමතුලිත භාවය මේ මතු පිට සම වෙන ගතිය කොහේකින් කෙලසෙන්නේ නැහැ. උලඟින් කෙලසෙන්නේ නැහැ. ඒ වගේ තමන් අර නොසැලෙන ගතිය සමාදන් වෙනවනේ ඒකට තාදී ගුණය කියලා කියනවා නොසලෙන ගතිය, එහෙව් ගතිය කියලා. ඉතින් ඒකට තමයි මේ පෙළඹෙන්නේ. ඒක තීරුම් අරගෙනක් තියෙනවා. ඒක නැවතත් දෙවන්නේගෙන් යෝජනා ඉස්තිර කරගන්න වගේ අදහසක් තියෙන්නේ. ඉතින් මේව ඇහෙන එක හොඳයි කියලා මම හිතනවා. පොදු පුදු පුද්ගලික කමඨාන් සුද්ධ කරනට වැඩිය පොදුවේ මේක ඇහෙන එක පෞද්ගලිකත්වයට හානියක් වෙන්නේ නැහැ නේ මෙතන. මං හිතන්නේ නැහැ. මොකද අනන්‍යතාවයක් තියෙන මෙතන. කවුද කියන්නේ කතා කරන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඉතින් නරක ගතිය මම අරනවාට හරස් ප්‍රශ්න අහනවා. එතකොට වැරදි කාර්යය අහුවෙනවා. නමුත් හැම වෙලාවෙම ඕනේ මේ වගේ තොරතුරු තියෙනවා නම් ඉස්සරහට යනකොට මම කිව්වත් කමටහන් සුද්ධ කෙරුවත් නැතත් ඔතෙන්දි ගිය මිනිහා ඒකාන්තේම අර නිශ්චල භාවයටමයි යන්නේ. ආය වෙන කතා දෙකක් නෑ. හැබැයි ඒ අතරමැද කාලානුරූපව හැඩගැහිමක් වෙනවා. මේ මීට මීට මීට තාමත් කම්පන චංචල වෙනවා ඉස්සරහට යනකොට කම්පන චංචලට සැලෙන්නේ නැහැ කම්පිත වෙන්නේ නැති මනස ඒක එන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා මේක එදත් තිබුණා මේකයි කරන්න ඕනේ කියලා දන්නේ නැහැ ශූන්‍යතාව කියන්නේ මේකයි කියලා දන්නේ නැහැ දැන් ඕන් දන්නවා ටික ටික ඊට පස්සේ ක්‍රමසහවිදි ඉදිරියට ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීනි ඔව් අපි පැයකමාරක් විතර කාලය අරන් තිනවා ප්‍රශ්න හොඳයි. ඉදිරිපත්ලා තියෙනවා මුල් මුල් ප්‍රශ්න දෙක තුනක් අතර මූල ධර්ම වලට බර වගේ ගියා. මේ මම ඒ වෙලාවේ මතක් කරේ නෑ. නමුත් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න අදාළ ප්‍රායෝගික ප්‍රශ්න. ඉතින් මේ විදිහට යනවා නම් මම තව දුරටත් පෙළඹෙන්නේ සාමූහික කමටහන් වලටම තමයි. මට කිසි විදිහකට හිතෙන්නේ නෑ මම කාටවත් එහෙම අසාධාරණයක් කරනවා කියන මොකද ඔක්කොටම එක කැඳ හැලිය බොන්න පුළුවන්. ඕනනම් කොළ ඉස්ම ටිකක් දාන ඉතර කොළ කඳ කරගන්න පුළුවන්. පොදු එක එක බත්තලිය කන එක හරි හොඳයි. බුද්ධිලික වාහන ගන්නවට වැඩිය ලංගම් බස් එක යන එක හොඳයි. කෝච්චිය යන එක හොඳයි. අට්ටියරන් කැමති මම දන්නා ප්‍රයිවට් කාර් එකක් තියාගෙන ඉන්න. ඊට වැඩිය හොඳයි බුද්ධිලික බස් එකේ අපේ මේ පොදු බස් එකේ යන එකයි හොඳයි. ඉතින් මම අහන්නේ තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා ඇති දැන් බෑ ඒකමාරක් කතා කරන්නේ. ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැත්නම් විශේෂයෙන්ම ඇත කමඨහන් සුද්ධ කිරීමක් එක ප්‍රශ්නයක් දෙකක් අර ඔක්කොම අනිතිව්වා තම තමන්ගේ කමඨහන් අදාළ දේවල් නිසා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපුවා කිය මේ ප්‍රායෝගික වැඩක් කරලා තියෙන මම අපේක්ෂා කරත් ඒකමයි ඒ නිසා මේ ඉදිරිපත් කරායත් අහගෙන හිටපු සීතු දිනාටමත් කරගෙන යන වැඩේ පිළිබඳ ධෛර්ය පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.